හොඳයි ගෞරවනීය ස්වාමින්වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අදත් මේ નિසරණේ පවත්වන 209 වන භාවනා වැඩසටහනේ දෙවැනි ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා. එහෙනම් අපි ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡා වාරය පටන් ගමු. අවසරයි ස්වාමින්වහන්ස අද දින ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න 12ක් ඉදිරිපත් වී තියෙනවා. හොඳයි. පළමු ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාව මම ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් භාවනාව ටික වේලාවක් කර මෙනෙහි කිරීමකින් තොරව කිරීමට පටන් ගතිමි. විලුඹෙන් පටන්ගෙන ක්‍රමයෙන් පොළවේ ස්පර්ශයෙන් ඈත් වේ. එවිට ස්පර්ශ නොවි පවතින পায় නැවත පොළවේ ස්පර්ශ කරනා බව දැනේ. මේ ස්පර්ශයට සිත බැඳී පවතී. යලිත් ස්පර්ශ කිරීමට ඇති කැමැත්ත නිසාම পায় සෙමෙන් එසවෙන බව දැනේ. සක්මන් භාවනාව සිත තුළ රාගයක් පැවති බවක් ඒ නිසාම නැවත නැවතත් සක්මන ඉදිරියට කරගෙන යමි. ඔව් ඇත්තටම ඉතින් අපේ චේතනාවක් තියෙනවා. චේතනාපූර්වක තමයි මේ සක්මන් භාවනාව කරෙන්නේ. චේතනාවක් නිසා পায় අපිට මේ ඔසවනවා, චේතනාවක් කරාම ගෙන යනවා, චේතනාවක් කරාම තබනවා. ඊට පස්සේ අපිට ඒකේ දැනෙන දෙයක් අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ ආයෙත් චේතනාපූර්වකම තමයි ඊළඟ පාදයේ ඔසවන්නේ. ගෙන යන්නේ, තබන්නේ. ඉතින් අපිට චේතනාව තේරුම් ගන්න පුළුවන් නම් ඒකත් හොඳයි. කිසි වැරද්දක් නැහැ. මුලදී අපි එක පාටම ඉතින් චේතනාව අල්ල ගන්න වැඩි උත්සාහයක් දරන්නේ නැහැ. ඒ වෙනුවට අපි උත්සාහත් වෙන්නේ මේ පාදයේ දැනෙන දෙයට හිත යොදන්න. මොකද ආධුනික මට්ටමේදී අපිට හිත දිහා බලලා මේ ක්‍රියාවලියේදී හිත මුල් වෙන හැටි හිත චේතනාපූර්වක මේ කටයුත්තට දායක වෙන විදිහ අල්ලගන්න අමාරුයි ඒ නිසා අපි මුලින් කරන්නේ මේ පාදයේ ස්පර්ශයට හිත තියාගෙන පුළුවන් තරම් හිත වර්තමානට ගැනීමේ ප්‍රයත්නයක් තමයි මුලින් දරන්නේ ඊළඟට හිත වර්තමානට ආවට පස්සේ ඒ කියන්නේ සතිය පිහිටියට පස්සේ තමයි ටික ටික ඔන්න ඒකෙත් විස්තර බලන්න ගන්නවා Tamanට මේ අහුවෙලා තියෙන්නේ රළු කොටසක් විතරයි නැත්නම් එක හෝ කීපයක් විතරයි මේ ධාතු ලක්ෂණ වලින් නමුත් මෙතන Tamanට අහු නොවෙච්ච ධාතු ලක්ෂණ රසක් තියෙනවා කියලා අන්න උත්සාහත් වෙනවා මේකේ තව විස්තර දැක ගන්න. Tamanට අහු නොවෙච්ච නොදුටු පැති දැක ගන්න උත්සාහත් වෙනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් හොඳට සම්පජඤ්ඤය දිනු වෙනවා. ඉතින් ඕවැයෙන් තව ප්‍රතිඵලයක් වශයෙන් තමයි අන්න කෙනෙකුට සමහරලාවට වැටහෙන්න පුළුවන් මේ කායික වශයෙන් නැත රූපීය වශයෙන් මේ දේවල් වල වෙනසක් සිද්ධ වෙනවා වගේම ඒකට සමාන්තරව මානසික පැත්තෙනුත් නැත්නම් අරූපී පැත්තෙනුත් මෙතන දායක වීමක් තියෙනවා. මනසේ මුල් වීමකුත් තියෙනවා. මනසෙන් අන්න අපි විධානයක් දෙනවා. චේතනාපූර්වකව විධානයක් දෙනවා අන්න ඔසවන්න, ගෙනියන්න, තබන්න කියලා අන්න අපි විධානයක් දෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක සූක්ෂමව කෙනෙකුට භවනාවේ යෙදෙනකොට අහු වෙන්න පුළුවන්. ඒකේ මේ අහුවෙනවා නම් ඒකේ කිසි වැරද්දක් නැහැ. හැබැයි මුලදී ඒ තරම් ඉතින් ඒක අල්ලන්න කියලා වැඩි උත්සාහයක් දරන්න ඕමනා නැහැ. මොකද ඊට වඩා වැදගත් අර රූපීය දේවල් වලින් වැඩේ පටන් ගන්න එක. එතනින් තමයි අපේ හිත ටිකක් නිස්කලංක වෙලා සංසිඳිලා මේ වර්තමාන මොහොතට ඇවිල්ලා මේ භවනාව පටන් ගන්න. ඒ නිසා දිගට කරගෙන යන්න තේරලා තියෙන හොඳයි. දෙවන ප්‍රශ්නය ස්වාමින් වහන්සේ මම ඊට හොඳින් සක්මන් භාවනාව කළෙමි. වැඩිපුර කාලය යොදා ගතිමි. මාගේ නාසයේ උඩ සිට දැස් නළල ප්‍රදේශය දක්වා හිරි වැටුණ බවක් දැනුනි. තවමත් එය ඒ විදියට පවතී. ආනාපානසති භාවනාව කිරීමට කොතෙක් උත්සාහ දරුවත් එය අසාර්ථක විය. කොන්දේ තදින් කැක්කුමක් ඇතිවේ. නිදිමත ඇතිවේ. උගුරේ අපහසුතාවයට සිත යොමු වේ. වරහන් ඇතුලේ අසනීපයෙන් ඉන්නවා කියලා මම ඊට කලකට මීට කලකට පෙර භාවනාව ටිකක් කළ කෙනෙකි. වරහන් ඇතුලේ එක දිගට දින 3ක් 5ක් වගේ මාසයක් පමණ හොඳින් සක්මන් භාවනාව කළෙමි. ඊට පසු ආනාපානසති භාවනාව හොඳින් කළෙමි. ඊට පසු හිරිගතිය නාසය ප්‍රදේශයෙන් පටන්ගෙන සිරුර පුරාම පැතිර ගිය ආකාරය දැනුනි. සතියක් පමණ ඒ හිරිගතිය දැනුනි. gedara වැඩපළ කරද්දී ටීවී බලද්දී ඒ ගතිය දැනුනි. ඊට පසු එය තුනී විය. ඒ පුහුණුව නතර වූ පසු නිසායයි මට හැඟේ. නැවත කාලයකට පසු මම ආධුනිකයෙකු ලෙස මෙම වැඩසටහනට සහභාගී වුනිමි. මම මේ දින කිහිපය තුළ උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කළෙමි. මා කළ යුත්තේ කුමක්දයි පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. හොඳයි. අ කියන්නේ හැබැයි මුලදී ආනාපාන සතිය අහුවෙලා තේනවා නම් ඒක පොඩ්ඩක් උත්සාහ කළ බැලුවට වැරද්දක් නැහැ. මොකද ඒක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි අල්ලගන්න. ඉතින් අපි අර භාවනාව අතරමඟදී නතර කරලා දාපුවාම ඉතින් ආයෙත් මුලට වැටෙනවා. ගිහිල්ලා ආයෙ ලිසල වැටෙනවා ආයෙත් මුලට. ආයෙත් ඉතින් මුලින් ඉඳන් යන්න දෙනවා. දැන් හැබැයි මේ ආනාපාන සතිය හරහා අපි අනවශ්‍ය වීර්යයක් යොදවනවා නම් ඒ කියන්නේ අපි හිතමු අපි නාසිකාග්‍රයේ කෙළවරේ හිත රඳව ගන්න උත්සාහත් වෙනවා සිහිය පිහිටවන්න උත්සාහත් වෙනවා. අපි ඒකෙදී අපි හිතමු S2 එහෙම තියාගෙන ඉන්න විදිහ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. අපි දැන් ඇස් දෙක බොහෝම සාමාන්‍ය විදිහට තියාගෙන ඉන්නවා මිසක් ඇස් වලින් මේ නාසිකාග්‍රේ බැලීමක් කරන්නේ නැහැ. සමහර අය ඇස් වලින් බලන්න යනවා නාසිකාග්‍රේ දිහා. ඒක සම්පූර්ණ වැරදි. එතකොට අන්න මේ ඔළුවේ තදවීම, මේ තත් මේ හිසේ තදවීම, මොකද්ද මේ නළලේ තදවීම වගේ දේවල් එන්න පුළුවන්. ඔළුව කැක්කුම් වලට එහෙම යන්න පුළුවන්. අපි එහෙම දෙයක් නෙමෙයි කරන්නේ. ඇස් දෙක තියන් ඉන්නේ බොහොම මේ සමනය වෙච්ච විදිහට නිකන් නිදාගත්ත විදිහට තමයි ඇස් දෙක තියෙන්නේ. එහෙම කියලා මනසේ අවධානයෙන් තමයි අපි නාසිකාග්‍රේ හිත රඳවන්නේ. මනසින් තමයි මේ කටයුත්ත කටයුත්තේ නියැලෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් තමන් මේ පරීක්ෂාකාරී වෙන්න අනවශ්‍ය වීරයක් යොදනවාද කියලා. S2 ඕනවට වඩා හිර කළා නිකන් එක තැනකට රොක් කළා වගේ තියෙනවද මේ භාවනාවේදී නැත්නම් S2 සාමාන්‍ය විදිහට පියවිලා විතරක්ද තියෙන්නේ? ඊළඟට අවධානය නිකං වර්තමාන අරමුණක් වශයෙන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට අපි යොදනවා. ඒ කරන්නේ බොහොම මේ මේ සංසුන්ව. එහෙම නැත්නම් බොහොම සැහැල්ලුවෙන්. අපිට හුඟක් වෙන්නේ අපි අනවශ්‍ය වේලයක් යොදනවා මුලදී. ඒ නිසා අපි බල කළා එක්ක හුස්ම ගන්න යනවා, උවමනාවෙන් හුස්ම ගන්න යනවා, අනවශ්‍ය වීරයක් යොදනවා. ඒ හරහාම ලොකු ආතතියක් ගොඩනගෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හරහාම හිසේ කැක්කමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට ආනාපාන සතිය අසාර්ථකයි. ඉතින් කෙනෙක් ඒ පොඩ්ඩක් මුලින් උත්සාහ කරලා බලන්න හරියන්නේ නැත්නම් ඒ වෙනුවට Tamanට ඇත්තටම පුළුවන් පිම්බීම හැකිලිම භාවනාවට යන්න. පිම්බීම හැකිලිම භාවනාවේදී අපේ අවධානය තියෙන්නේ මේ උදර ප්‍රදේශයේ. දැන් නාසිකාග්‍රයේ තමයි ආනාපාන සතියේදී අවධානය තියෙන්නේ. පිම්බිම හැකිලිම භාවනාව ආදී අවධානය තියෙන්නේ මේ උදර ප්‍රදේශයේ. උදර ප්‍රදේශයේ අවධානය තියාගෙන බලනවා Tamanට මේ ආස්වාසයත් එක්ක උදරයේ සිද්ධ වෙන පිම්බීම හඳුනා ගන්න පුළුවන්ද? ප්‍රස්වාසයත් එක්ක උදරයේ පිම්බ සිද්ධ වෙන හැකිලිම හඳුනා ගන්න පුළුවන්ද? එතකොට අපි මේ අවධානය මේ උදර ප්‍රදේශයේම පවත්වගෙන මේ ප්‍රදේශයේම පවත්වගෙන අපි අවධානයෙන් ඉන්නවා. දැන් එතකොට ආස්වාසයත් එක්ක උදරයේ පිම්බීමක් සිද්ධ වෙනවා ප්‍රස්වාසයත් එක්ක උදරයේ හැකිලීමක් සිද්ධ වෙනවා ආස්වාසයත් එක්ක උදරයේ පිම්බීමක් සිද්ධ වෙනවා. හැකිලීමත් මේ ප්‍රස්වාසයත් එක්ක උදරයේ හැකිලීමක් සිද්ධ වෙනවා. ඒතර මේ ආස් මේ පිම්බීමක් හැකිලීමක් පිම්බීමක් හැකිලීමක් කියලා. එතකොට මේ තිරස් තලයක තමයි මේ චලනය සිද්ධ වෙන්නේ. එතකොට මේ තිරස් චලයක සිද්ධ වෙන මේ චලනයත් එක්ක අපිට ඉන්න පුළුවන් නම් ඒ චලනයේ මුල මැද අග දකින්න පුළුවන් නම් අන්න එතනින් අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා කාට හරි ආනාපාන සතිය අමාරු නම් ඒකෙදී හිසේ රදයක් හරි මොකක් හරි ගැටලුවක් එනවා නම් පිම්බීම හැකිලිම කර්මස්ථානට මාරු වෙන්න පුළුවන්. ඒක කිසිම වැරද්දක් නැහැ. හොඳට අපිට මේ ඉස්සරහට යන්න අවස්ථාව තියෙනවා පිම්බීම හැකිලිම කර්මස්ථානයත් හරහා. තුන්වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්ස මා සක්මන් භාවනාවේ හොඳ සිහියෙන් යෙදෙන විට මා විසිවි යන ගතියක් ද ආනාපානසති භාවනාවේ යෙදෙන විට හුස්ම රැල්ලට සිත යොමු කරන විට වේදනාවක්ද හටගනී. මේ භාවනාවේ කීපවරකදීම ඇතිවිය. මෙය කුමන හේතුවක් නිසාදයි කරුණාවෙන් වටහා දෙන්න. පොඩ්ඩක් බලන්න ඒ කියන්නේ සක්මනේ අපේ નિરાයාසයෙන් යෙදෙන අවධියක් එනවා. ඒ කියන්නේ අපි මුලදී ඔන්න වම දකුණ කියලා නැත්නම් ඔසවනවා තබනවා කියලා සක්මන කරනවා. අපි මැදිහත් වෙලා කරන ගතියක් තියෙනවා. නමුත් කාලයක් කරන්න කරන්න සක්මන නිකන් ඉබේ වෙන්න හරිනවා. වෙන්න ඉඩ හරිනවා. ඒ කියන්නේ ඒතොර නිකන් කය එහාටයි මෙහාටයි නිකන් රූකඩයක් වගේ යනවා. රොබෝ කෙනෙක් වගේ එහාටයි මෙහාටයි යනවා. අපි නිකන් පැත්තකට වෙලා ඒ ගැන දැනුවත් වෙනවා. ඔන්න ඔය අවස්ථාවට මාරු වෙනකොට සමහරවිට ඔය වගේ විසිවීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. මොකද අපි මුලදී නම් ටිකක් පාලනයක් සහිතව ඔසවීමක්, තැබවීම, තැබීමක්, ඔසවනවා, තබනවා කියලා තමයි ගියේ. නමුත් ටික ටික අර මැද්දේදී එහෙම නැත්නම් අර මේ වෙන්න ඉඩ හරින අවස්ථාවේදී අපි මේ කයට ඔහේ යන්න ඉඩ හැරලා තමයි මේ දිහා බලන්නේ. ඒ නිසා පොඩ්ඩක් බලන්න එතෙන්දී පොඩ්ඩක් අර ඒ ඒ එතෙන්ට උවමනා කරන සමබරතාවය හදා ගන්න තාක් පොඩ නිකන් තේරෙවි සමහරවිට නිකන් කය විසි වෙන්න හදනවා නැත්තම් පිට යන්න හදනවා මේ සක්මණෙන් එළියට වැටෙනවා වගේ නැත්තම් පනින්න වගේ හදනවා ඒක පොඩි පොඩි ඔයගේ ප්‍රශ්න හිටින්න පුළුවන් නමුත් ඒකේ පදම අහු වුණාට පස්සේ ඒ කියන්නේ මොන තරමේ වීරයක්ද මෙතෙන්ට මට පවත්වන්න සිද්ධ වෙන්නේ කියලා ඒ පදම අහුනහම ඕක හරියාවි. ඒ නිසා දැනටම ඒ තරම්ම ප්‍රශ්නයක් කරගන්න එපා. මුලින් ක්‍රමානුකූලව සක්මනේ යෙදෙන්න ඊළඟට ටික ටික වීරය අඩු කරන්න. කියන්නේ මුලදී ඔන්න වම දකුණ කියලා නැත්නම් ඔසවනවා තබනවා කියලා මේ මෙනෙහි කිරීමක් එක කරනවා. ඊළඟට හොඳට හිත වර්තමානයට ආවට පස්සේ මෙනෙහි කිරීම නතර කළා බලනවා දැන් මෙනෙහි කිරීමකින් තොරවත් මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඔන්න අපි තුම මෙනෙහි කිරීමකින් තොරවත් දැන් හිත ඉන්නවා කියලා මේ අරමුණේම. ඒ කියන්නේ වම දකුණ කියන්නේ නෑ, ඔසවනවා තබනවා මොකක්වත් කියන්නේ නමුත් හොඳට මේ පාදයේ දැනීමත් එක්කම හිත ඉන්නවා. එහෙමනම් ඒ කටයුත්ත හැමම වෙන්න ඉඩ හරින්න. පුළුවන් තරම් හිත තැම්පත් වෙන්න ඉඩ හරින්න. ඇතුලේ කතාව සමනය වෙන්න ඉඩ හරින්න. හිත ටිකක් නතර වෙන්න වගේ එහෙම නැත්නම් මේ තමන්ගේ පාදයේ දැනෙන ස්පර්ශයේ හොඳට හිත රැඳෙන්න ඉඩ හරින්න. එතකොට අන්න හිත Tamanටම තේරෙන නියන් තැම්පත් වෙන ගතියක්, හිත සැහැල්ලු වෙන ගතියක්, අතීතයෙන් අනාගතයෙන් නිදහස් වෙන ගතියක්, මේ වර්තමානයේම ඉන්න ගතියක් Tamanටම අත්දැක ගන්න පුළුවන්. අන්නේ අවස්ථාවේදී තවත් පොඩ්ඩක් සැහැල්ලුවෙන් කරන්න, සැහැල්ලුවෙන් කරන්න කියන්නේ දැන් දැනුත් ඒ දැන් ඉස්සෙල්ලා තරම් වීරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හිත Taman විසින්ම කටයුත්තේ නියැලෙනවා. දැන් එළියට යන්නෙත් නැහැ. පිට අරමුණු වලට යන්නෙත් නැහැ. දැන් සක්මනේම හිත Taman ගේම කැමැත්තෙන් කරනවා. එතකොට ඉතින් අපි වැඩි අත දාන්න දෙයක් නැහැ. අපිට තියෙන බොහොම සැහැල්ලුවෙන් අනුන්ගේ දෙයක් වගේ බලාගෙන ඉන්න තියෙන්නේ. දැන් අත දාන ගතිය අඩු කළා, මැදිහත් වෙන ගතිය අඩු කළා, දැන් නිකන් පැත්තකට වෙලා කයට ඔහේ වැඩේ කරන්න දීලා තමන් එතන එතන පොඩ්ඩක් සතිමත් වෙන්නයි තියෙන්නේ. බොහොම මුරුදු විදිහට සතිමත් වෙන්නයි තියෙන්නේ. අන්න ඔය ඔය රටාව නැත්නම් ඔය කලාව අල්ලගත්තා නම් ඉතින් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම හිතනවා වැඩේ අහුවේ කියලා තා චුට්ටක් ඕක යෙදෙන්න. එතකොට Tamanට ඕකේ පදම අහුවේවි. මට ආනාපාන සතිය ගැන මොකක්ද තියෙන්නේ මේ ඒකෙම තියෙන අන්තිමට? හුස්ම රැල්ලට සිත යොමු කර සිටන විට පපුවේ වේදනාවක් හටගනී. සමහර විට හුස්ම රැල්ලත් එක්ක මේ ඇතුළට යනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි ආස්වාස ප්‍රස්වාසය ගැන දැනුවත් වුණාට අපේ අවධානය තියෙන නාසිකාග්‍රයේ මිසක් අපි ආස්වාසයත් එක්ක පපු කොහරයට යන්නේ නැහැ. ඇතුළට යන්නේ නැහැ. අපි නැවතිලා ඉන්නෝනේ ආස්වාසයත් එක්ක. ඒ නිසා අපි සමහරලාට බලන්න පොඩ්ඩක් පරීක්ෂා කළා මේ හුස්මත් එක්ක ඇතුළට ගිහිල්ලාද කියලා. හුස්ම ඇතුළට යාවේ නමුත් අපි නතර වෙලා ඉන්නෝනේ නාසිකාග්‍රේ. ඒ වගේම ප්‍රාශ්වාසය එළියට යාවේ නමුත් අපි එළියට යන්නේ නැහැ. අපි නතර වෙලා ඉන්නවා නාසිකාග්‍රේ. ඉතින් ඔතන පොඩ්ඩක් සමහරලාට හදාගත්තා නම් හරියයි කියලා හිතනවා. හතරවෙනි ප්‍රශ්නය ස්වාමින් වහන්සේ කලකට ඉහතදී සම්බන්ධ වූ වෙනත් භාවනා වැඩසටහනකදී ආනාපානාසති භාවනා වැඩිීමේදී ඇතිවන වේදනාවන් වේදනාවක් වශයෙන් මෙනෙහි කිරීමට උපදෙස් ලැබුණි. මූල කර්මස්ථානයට අමතරව ඕනෑම වේදනාවක් ඇති වූ කල්හි එසේ මෙනෙහි කිරීමෙන් වේදනාව යටපත් වූ අවස්ථාද තිබේ. එහෙත් දැන් ආනාපානාසති භාවනාව කිරීමේදී මූල කර්මස්ථානයට පමණක් අවධානය දෙමි. උක්ත භාවනාව හා මූල කර්මස්ථානය පමණක් මෙනෙහි කිරීමේ භාවනා ක්‍රම දෙකක් ලෙස හඳුනාගත් බැවිනි. මූල කර්මස්ථානය පමණක් මෙනෙහි කිරීම වඩා වැදගත් යයි හැඟෙන අතර ස්වාමින්වහන්සේගෙන් මේ සඳහා උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔව් ඇත්තටම මේ ආනාපාන සතියෙන් බුදුන් වහන්සේ පෙන්නනවා මේ සතර සතිපට්ඨානයම දිනු කරන්න පුළුවන් කියලා. මේ කියන්නේ ආනාපාන සතිය හරහා කායනුපසනාව දිනු කරන්නත් පුළුවන්, වේදනානුපසනාව දිනු කරන්නත් පුළුවන්. චිත්තානුපස්සනාව දිනු කරන්නත් පුළුවන්, ධම්මානුපස්සනාව දිනු කරන්නත් පුළුවන්. ඒ නිසා ආනාපාන සතිය කියන්නේ බොහොම ප්‍රබල කර්මස්ථානයක්. අපිට සතර සතිපට්ඨානයන්ම දිනු කරගැනීමේ හැකියාව තියෙනවා එකම ආනාපාන සතිය හරහා. මුලින් හැබැයි කායानुපසනාවෙන් තමයි පටන් ගන්නෙ. එතකොට කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්නන ඔන්න සතෝ ආස සති සතෝ පස්ස සති කියලා මුලින්ම සතිමත්ව සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා හුස්ම හෙලනවා. ඉතින් ඒකේ කෙනෙක් ප්‍රගුණ පස්සේ ඔන්න හිත වර්තමානයේ ඉන්න පටන් ගත්තට පස්සේ ඔන්න තේරෙනවා මේ සමහර හුස්ම රැලි දිගයි සමහර හුස්ම රැලි කෙටි. ඔන්න ඒ වගේ මේ ආස්වාස ප්‍රස්වාස අතර තියෙන වෙනස්කම් තේරෙන්න ගන්නවා. ඒ වගේම ළඟ ළඟ තියෙන ආස්වාස අතර ළඟ ළඟ තියෙන ප්‍රස්වාස අතර වෙනස්කම් තේරෙන්න ගන්නවා. ඊළඟට ඕවත් දකගැනීමෙන් යනකොට අන්න තවත් උත්සාහත් වෙනවා. මේ ආස්වාසයක් කියන එකේ ඊටාම සියුම් පටන් ගැනීමක් තියෙනවා. ඊළඟ ක්‍රමානුකූලව වර්ධනය වීමක් තියෙනවා. ඊළඟට අවසන් වීමක් තියෙනවා. ඊළඟට ආයේ ප්‍රස්වාසයේත් සියුම් පටන් ගැනීමක් තියෙනවා. ඊළඟට මැද ප්‍රදේශයක් තියෙනවා අග ප්‍රදේශයක් තියෙනවා. ඔන්න ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ ඒ සම්පූර්ණ චක්‍රයම අල්ල ගන්න උත්සාහත් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුහාමුදුරු කියනවා පස්සම්භයං කාය සංඛාරං අසදිසාමිති සික්කති කියලා. ඔන්න ඒ හොඳට මේ හුස්ම රැල්ලට ලං වෙලා ඒ ආස්වාස ප්‍රස්වාසයේ තියෙන වෙනස්කම් සියුම් වෙනස්කම් දැකගැනීමෙන් ළඟ ළඟ තියෙන ආස්වාසවල නැත්තම් ප්‍රස්වාසවල තියෙන සියුම් වෙනස්කම් දැකගැනීමෙන් මේකේ මුළුල්ලම දහගනිමින් මේ කටයුත්ත කරන්න කරන්න අපිට ලෝකය සම්පූර්ණයෙන් අමතක වෙනවා. සම්පූර්ණයෙන්ම අපි මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුලම හොඳ අවධානයෙන් ඉන්නවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තැම්පත් වෙන්න ගන්නවා. සියුම් වෙන්න ගන්නවා. නොපෙනී යන්න ගන්නවා. ඉතින් ඔන්න ඔය පියවර හතර බුධාඳුර පෙන්වන කායानुපසනාව කියලා. එතකොට මේ කයේම යම් ස්වභාවයන් තමයි දැකගන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න හුස්ම හොඳට සංසිඳිලා තැම්පත් වෙලා තමන් ඉන්නවා හොඳ සමාධිමත් ස්වභාවයකින්. පස්සම් භයං කාය සංඛාරං අසසීසාමිති සික්ඛති කියලා කියන්නේ අන්න ඒකේ එන ඒ අන්තිම පියවර. කායනුපස්සනා මට්ටමේ අන්තිම පියවර වශයෙන් පෙන්වන්නේ අන්න ඒක. එතෙන්දී ඔන්න හුස්ම රැල්ල දැන් හොඳට තැම්පත් වෙලා තමන් බොහෝම හිතේ සමාධිමත් බවක් එක්ක අතපය හොල්ලන්නේ නැහැ. දැන් කය බොහොම ඍජුව තියෙනවා, තැම්පත් වෙලා තියෙනවා. හුස්ම රැල්ල බොහෝම සියුම් වෙලා තියෙනවා. දැන් හුස්ම දැනෙනවා නොදැනෙනවා ගානයි. ඊටාම ශාන්ත ස්වභාවයකින් දැන් හුස්ම රැල්ල තියෙනවා. ඔන්න හිත සමාධිමත් වෙලා තියෙනවා. ඔය මට්ටම ටික වෙලාවක් තියෙනකොට ඇතම් කෙනෙකුට ඔන්න ප්‍රීති ස්වභාවයක් පහළ වෙනවා. සමහර නිකන් පා වෙනවා වගේ දැනෙනවා. නැත්නම් රැලි රැලි යනවා වගේ දැනෙනවා. නැත්නම් මුළු කයම නිකන් වතුරක ඔබලා ගත්තා වගේ නිකන් දැනෙනවා. ඔන්න වගේ ඊටාම සුවදායි ස්වභාවයන් දැනෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා අන්න එතෙන්දී බලන්න වේදනාවක ස්වභාවයෙන්. මේ වෙලාව වේදනාවේ ස්වභාවය. වේදනාවේ විවිධ ආකාර. කියලා අන්න මේ දැනෙන විවිධාකාර සැප වේදනාවන් වලට අහු වෙන්නේ නැතුව එනතන සැප වේදනාවන් මගේ කරගන්න නැතුව ඒකට ආසාවක් ඇති කරගන්න නැතුව ඒ සැප වේදනාවන් වලින් බැහැර වෙලා සැප වේදනාව සැප වේදනාවක් වශයෙන් දැක ගන්න කියලා කියනවා. ඉතින් ওই වගේමයි දුක් වේදනා ඇති වෙන්නත් පුළුවන්. සමහරලාට දැන් ආනාපාන සතියෙන් අර වගේ තැම්පත් වුණා. ඔන්න කොහේ කොහේ හරි රිදුම් කැක්කුම් හට ගන්නවා. අන්නේ රිදුම් කැක්කුමුත් තේරුම් ගන්න තියෙන්නේ මේවත් මේ වේදනාවේ ස්වභාවයන්. දැන් ආනාපාන සතිය හරහා හොඳට හිතේ තැම්පත් භාවයක් තියෙනවා, ඒකාග්‍රතාවයක් තියෙනවා. අන්න ඒ ඒකාග්‍රතාවය දැන් අර මතුවෙන වේදනාවට යොමු කරනවා. අපි තුමු දණහිසේ වේදනාවක් හටගත්තා. එතෙන්ට අවධානය යොමු කළා. එතකොට අන්න තේරෙනවා. ඔන්න මේ වේදනාවේ විවිධ ස්වභාවයන් තේරෙන්න ගන්නවා. වේදනාව ඇති වෙලා නැති වෙලා යන හැටි තේරෙනවා. නැත්තම් එක වේදනාවක් කියලා ගත්ත ස්වභාවයේ වේදනා රසක් බවටපත් වෙනවා. වේදනාවක් කැඩලා බිඳලා යනවා. වේදනාව තව වේදනා රාශියක් බවටපත් වෙනවා. ඒ එක එක වේදනාවක් පවා ඇතිලා නැතිලා යනවා. ඔන්න සෑහෙන වේදනාවේ ස්වභාවයක් හඳුනා ගන්න පටන් ගන්නවා. අන්න වේදනාවට පසනාව ඊයෙදෙන්නේ. ඉතින් එතකොට මූල කර්මස්ථානය වෙන්නේ ඒ වේදනාව ආනාපාන සතිය නෙමෙයි. ඒ නිසා මේකෙදී අපි කමඨහන් දෙකක් බව ඇත්ත. මුලදී ඒ නිසා ආනාපාන සතිය මුල් කරගෙන ආස්වාද ප්‍රසවාසය මුල් කරගෙන යනවා. නමුත් මේ වේදනානුපස්සනා කොටසට අපි අවතීර්ණ වුණාම පැමිණිහාම එතෙන්දී ආනාපානය ගැන නෙමෙයි අපි ඇත්තටම බලන්න තියෙන්නේ මේ දැනෙන වේදනාවන් සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා තමන් පැමිණෙනවා නම් මේ යුගයට හොඳට අර මං කියපු පියවර ටික හොඳට පහු කරගෙන ඇවිල්ලා හිතේ තැම්පත් භාවයක් එනවා ආස්වාස ප්‍රසආසයේ සංසිඳනවා සංසිඳීමත් එක්ක මේ කායික වේදනා සුඛ වේදනා වෙන්න පුළුවන් දුක් වේදනා වෙන්න පුළුවන් මේ ඕනම වේදනාවක් හටගන්නවා නම් ඒ වේදනා වේදනා ස්වභාවයෙන් දකින්න මෙතන තියෙන හුදු වේදනාවක් පමණයි ඒ වේදනාව ඇති වෙලා නැතිලා යනවා කියලා අර වේදනාව ගැන යම් පරීක්ෂණයක් කරන්න හොඳ නිරීක්ෂණයක් කරන්න පටන් ගන්න එතකොට මේකේ මුකුත් පැටලිල්ලක් වෙන්නේ නැහැ අපි පියවරෙන් පියවර ඉස්සරහට යනවා නැත්නම් ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට ඉස්සරහට යනවා කාට හරි මේකට එකතු කරන්න යමක් තියෙනවා නම් එහෙම නැත්නම් තව පැහැදිලි කරගන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා ඉදිරිපත් වෙන්න. පස්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාව ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කළෙමි. ඔසවනවා ලෙස පය තැමීමේදී පයේ බර ඇඟිලි වලට දැනුණු අතර ගෙන යන අවස්ථාවේදී පාදයේ සැහැල්ලු බවත් තබන අවස්ථාවේදී සිරුරේ බර විලුඹටත් දැන ගැනීමට හැකිවිය. විනාඩි 45ක් පමණ සක්මන සඳහා යොදාගත් අතර දකුණු දන හිසේ රිදීමක්ද වම් පාදයේ පතුලේ රිදීමක්ද දැනුනි. සිත එකඟ වූ අතර තද නිදිමත ස්වභාවයක් දැනුනි. මද වේලාවකින් පරයන්ක භාවනාවට වාඩි වුනිමි. පර්යංක භාවනාව. ඔව් සක්මන හොඳින් කරලා තිනවා දිගට කරන්න. ඒ කියන්නේ අර තද දිඳිමතක් වගේ එනවා සමහරලාවට හිතේ සමාධිය හැදීගෙන එනකොටත්. ඒ නිසා මේ සක්මන කරලා තිනවා හොඳයි. හැබැයි දිඳිමතක් එනවා කියලා මේ ඒ කියන්නේ ඊළඟ පාර සක්මන නොකර ඉන්න එපා. ඊළඟ පාරත් සක්මනේ යෙදෙන්න. පර්යංක භාවනාව. ඉරියව්ව මෙනෙහි කර භාවනාව ආරම්භ වූ අතර වම් නාස්පුඩුවෙන් හුස්ම රැල්ලේ ඇතුළු වීම හා දකුණු නාස්පුඩුවෙන් හුස්ම රැල්ලේ පිටවීම හඳුනාගත්ෙමි. මුලින්ම දිග හුස්ම හා සියුම් කෙටි හුස්ම හඳුනාගත්ෙමි. ක්‍රමයෙන් හුස්ම සියුම් වී සංසිඳුන ස්වභාවයක් ඇතිවිය. සිත ඒකාග්‍රව තබාගෙන සිටින අතර ලාකා පැහැති ආලෝක රටාවක් දිස්විය. එයද අනිත්‍ය වූ ලක්ෂණයක් ලෙස මෙනෙහි කළෙමි. මෙසේ මෙනෙහි කරමින් සිටින විට ආලෝකේ නැති වී ගියේය. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා සුදුසු උපදේශක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් යන්න පුළුවන් ඉතින් එක පැත්තකින් ගිහිල්ලා තියෙනවා. ඒ අපිට සමහරලාවට හිතේ සමාධිය වර්ධනය එක්ක ඔය වගේ ඔය වගේ ආලෝක ස්වභාවයන් මතුවෙනවා. ඉතින් එතකොට ඕක දිහා බලලා අපි ඕක අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න යන ගියොත් ඉතින් ඒ අර සමාධිය හැදෙන සමාධිය අපි අතහැරලා දැම්ම වෙනවා. ඒ වෙනකොට දැන් හිතේ සමාධියක් තමයි මේ වැඩෙන්නේ කියලා තේරුම් අරගෙන ඒ ආලෝකය දිහා දැම්ම බලන්න කලබල වෙන්න එපා. හදිස්සි වෙන්න එපා. ඒ වෙනුවට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේම අවධානය පවත්වන්න. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ වැඩි අවධානයෙන් ඉඳීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ආලෝකය ආවේ. දැම්ම ආලෝකය බලන්න ගියොත් අපිට අර මුල අමතක වෙනවා. නැත්තම් අර හේතු සම්පාදනය කරන එක අමතක වෙනවා. ඒ නිසා දැනට කරන්න තියෙන්නේ ආලෝකය දිහා බලන එක නවත්තලා ආස්වාසයක් ප්‍රස්වාසයක් ගානේ දැනටම දිගට ඉන්න. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තව සියුම් වේවි, තැම්පත් වේවි. ඒකත් එක්ක පුළුවන් තරම් ඉන්න බලන්න. එතන අවධානය පවත්වමින් කටයුතු කරන්න. එතකොට ඔන්න සමහරලාට අර ආලෝකය තව තව දීප්තිමත් වෙලා හොඳට තහවුරු වෙච්ච ආලෝකයක් බවට පත් වේවි. එතකොට අපිට තව ඉස්සරහට යන්න පුළුවන් සමාධිය වර්ධනය වෙන පැත්තකින් ඉස්සරහට යන්න අවස්ථාවක් තියෙනවා. 6 වෙනි ප්‍රශ්නය. සක්මන් භාවනාව පාදය එසවීම, ගෙන යාම, තැබීම මූලික කමඨහන වශයෙන් තබාගෙන සක්මන පටන් ගතිමි. පාදය ස්පර්ශවන ස්ථාන කෙරෙහි අවධානය යොමු කෙලිමි. එහිදී පාදය තැබීමේදී විලුඹ මුලින් පොළවේ ස්පර්ශ වන බව අද්දුටිමි. මෙලෙස අවසානයේ මහපට ඇඟිල්ල බිම ස්පර්ශ වන බවත් අද්දුටිමි. මෙලෙස අවධානයෙන් බලා බලාගෙන අඩි කිහිපයක් යන විට සිත වෙනත් තරමුණකට යොමු වී ඇති බව දක්නට ලැබුණි. ඉන්පසු නැවත මූලික කමඨහනට සිත ගත්ෙමි. මෙලෙස ටික වේලාවක් යන විට සිත මූලික කමඨහනේ වැඩි වශයෙන් පවතී. ලනුපැදුරේ සක්මන් කරන විට එහි ඇති රළු බවත් අත්දුටිමි. ලනුපැදුර අවසන් වී ටයිල් පොළවට පැමිණ විට එහි ඇති සිනිඳු බව හා සීතල බව අත්දුටිමි. ටික වේලාවක් මෙසේ ගමන් කරන විට ඇස් අඩවන්වන බවක් දැනුනි. ඇස් දෙක වරින් වර වැසී ටික දුරක් ගමන් කර ඇති බව පසක් විය. එසේම නැවත ඇස් අරගෙන ටික වේලාවක් ගිය විට නැවත ইহත අත්දැකීම ලැබිනි. මෙලෙස පැයක පමණ කාලයක් සම්මෙනෙහි යෙදිය හැක. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන්න මෙන් ඉල්ලා සිටිමි. හොඳට කරලා තිනවා. ආයි මේ විශේෂ වෙනස් කරන දෙයක් නැහැ. හොඳින් කරලා තිනවා. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. හත්වෙනි ප්‍රශ්නය. පර්යංක භාවනාව. ආනාපානසති භාවනාව. පර්යංකයට වාඩි වී ආනාපානසති භාවනාවට සිත යොමු කරන ලදී. වඩා වැඩි වීරයකින් යුතුව සිත නිලීන අවස්ථාවට පත්වීමට ඉඩ නොදී විනාඩි 35ක් 40ක් කාලයක් භාවනාවේ යෙදුනි. අවට ශබ්ද ආදිය ඇතිමුත් ඉන් මාගේ සතියට බාධාවක් නොවුනි. ඊළඟට සක්මන් භාවනාව. හරි. සක්මනේ කෙලවරක සිට මා දැන් මෙතන යයි සිහියෙන් සක්මන ආරම්භ කරන ලදී. මාගේ කකුල් බයිසිකලයක් පැද යන ආකාරයෙන් ගමන් කරන සැටි දුටුවෙමි. අවටින් ඇසෙන ශබ්ද දැනෙන ගඳ සුවඳින් මට කිසිදු බාධාවක් නොඋනි. සතිය ඊට හොඳින් පැවතුණි. හොඳයි. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ Tamanට එන්න පුළුවන් නම් ඔය සරල භාවයට. දැන් ඒ කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් වලේ හිටියානම් මේ පාදයක වදින ස්පර්ශයක් බල බලවත් ඒ දැනෙන තද ගතියක් රළු ගතියක් බල බලවත් නෙමෙයි අපි සාමාන්‍යයෙන් ගත කරන්නේ. අපි ඔන්න ඉතින් පත්‍රයක් බල බලා නැත්නම් රේඩියෝ එක අහහා ප්‍රවෘත්ති පත්‍රය මේ මොකද්ද රූපවාහිනී ඉස්සරහා තමයි සාමාන්‍යයෙන් කාලය ගත කරන්නේ. දැන් ඔන්න මෙහි ඇවිල්ලා පොඩ්ඩක් ඉතින් මේ ඊටාම සරල වර්තමානයේ සිද්ධ වෙන මේ උපේක්ෂා සහගත අරමුණක ඉන්න පුරුදු වෙනවා. ඒක හරි අමාරුයි. මොකද අපේ හිත පුරුදුලා නැහැ මේ සරල කෙලෙසුන්ගෙන් අඩු අරමුණක ඉඳලා අපේ හිත පුරුදුලා තියෙන්නෙම තනිකර කෙලස් ගොඩක ඉඳලා තමයි පුරුදුලා තියෙන්නේ. ඉතින් ඒ බඳු හිතක් තමයි මේ පොඩ පොඩ මෙල්ල කළා මේ කෙලෙසුන්ගෙන් අඩු දැවීම් වලින් තැවීම් වලින් අඩු තැනක තියන්න උත්සාහත් වෙන්නේ. ඉතින් ඒ නිසා Tamanට දැන් තේරෙනවා නම් දැන් මේ පාදයක් එසවෙන හැටි, ගෙන යන හැටි, තබන හැටි, නිකන් බයිසිකලයක් පදිනවා වගේ මේ කටයුත්ත සිද්ධ වෙන හැටි, ඊළඟට ඒ පාදයක් ස්පර්ශ වුනහම දැනෙන තද ගති, නැත්නම් රළු ගති, සිසිල් ගති, ඒවා දැනෙනවා නම් ඒ කියන්නේ දැන් ටිකක් අවධානය මේ වර්තමානට එමින් පවතිනවා. ඒ නිසා ඒ මේ දැනෙන දේවල් මේ තියෙන වර්තමාන මොහොත පුළුවන් තරම් අගය කරමින් ඒකට වටිනකමක් දෙමින් කටයුත්ත කරන්න. මොකද අපේ හිත ඒ තරම් මේවට වටිනකමක් දෙන්නේ නැහැ. මේවා හරිම ඒකාකාරී. මේවා හරිම මේ නිදිමත කරන සුළුයි කියලා. ඉතින් ඕවා අතහරින දාමක් තමයි කරන්නේ. නමුත් අපි මේ භාවනාවකදී මේ සරල එකාතකින් බොහොම මධ්‍යස්ථ අරමුණක් අරගෙන තමයි භාවනාව පුරුදු කරන්නේ සෑම භාවනා කර්මස්ථානයක්ම හුඟක් වෙලාවට මේ වගේ මධ්‍යස්ථ අරමුණක් තමයි තියෙන්නේ ඉතින් ඒ ඒ බඳු දෙයකට අවදි වීම හරහා සතිමත් වීම හරහා තමයි ඇත්තරම බුදුරජාණන් වහන්සේ පෙන්වන භාවනා මාර්ගයක් විවෘත වෙන්නේ. ඒ නිසා අපිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ කටයුත්ත කරන්න වෙනවා. මුලදී ඒ තරම් රසයක් නොදැනුණත් මුලදී හරි ඒකාකාරී බවක් නිදිමත කරවන සුළු ගතියක් කම්මැලි කරවන ගතියක් දැනුණත් උනන්දුවෙන් කරගෙන යන්න පස්සේ ටික ටික තමන්ගේ කෙලෙස් ටික අඩු වෙලා එහෙම නැත්නම් නීවරණ යටපත් වෙලා හිතේ සමාධිමත් භාවයක් එනකොට අන්න මේකේ තියෙන රසයක් නැත්නම් ප්‍රනීත බවක් මතුවෙන්න පටන් ගනී. අටවෙනි ප්‍රශ්නය. මා පර්යංක භාවනාව කිරීමේදී සතිය පිහිටුවාගෙන යාමේදී හන්දි කැක්කුම් කකුල් කැක්කුම් විටින් විට ඇතිවෙයි. ඒ අවස්ථාවේදී ඒ වේදනාවන් වීරයෙන් ඉවසාගෙන පර්යංකේ සිටීමට උත්සාහ කරමි. එසේ වේලාවක් සිටින විට වේදනාවල් අඩු වී කකුල් හිරිවැටීමක් බවට පත්වේ. එයද ඉවසාගෙන සතිය පවත්වාගෙන යයි. ටික වේලාවකදී හිරිවැටීම නොදැනී කුෂන් එකක් නොමැති වද මාගේ ශරීරයේ යටි කොටස කුෂන් එකක් මෙන් දැනේ. ඒ ආකාරයෙන් ටික වේලාවක් සිටියේදී කිසිවක් නොදැනී යයි. එහෙත් භාවනාවේ ඉන්නා බව දැනේ. ශබ්ද ඇසුණත් මතකයේ නැත. යම් සෝයක් විඳිමින් ඒ කාලය ගත කරමි. නැවත ඒ බවෙන් මිදී කෙමෙන් කකුල් හිරිවැටෙන ගතිය දැනේ. පෙර තිබූ සෝය නොදැනී වටපිටාව දැනෙන්නට ගනී. ඉන් අනතුරුව මා භාවනාවෙන් මිදෙයි. මේ ගැන මාහට පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. වරහන් ඇතුළේ තියෙනවා මේ తত্ত্বය මාහට නිතර නොදැනෙන తত্ত্বයකි. ইহත සඳහන් පරිදි දැනෙන වේදනාවන් වීර්යයෙන් නිවසාගෙන සිටීම සුදුසුද? සක්මන් භාවනාව ගැන කියලා නැද්ද? නෑ නේ. නෑ මේ කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මේ මට පොඩ්ඩක් කියන්න මහත්තයා සක්මනේ කොහොමද කරේ කොහොමද දැනුනේ කියලා සක්මන ගැනත් පොඩ්ඩක් විස්තර කරන්න. සක්මනේ දිස්වයනස මුලින්ම හිතේ හිතේ වේගයට වගේ ඇවිදිනවා. හහ. ඊට පස්සේ වටවල් දෙක එහාට මෙහාට වටවල් දෙක තුනක් ගියාට පස්සේ එතනින් පස්සේ සතිය පිහිටවනවා වම දකුණ වම දකුණ කියලා ස්පර්ශ වෙන විදිය පොළොවට ස්පර්ශ වෙන එක ඒ දකිනවා. හරි. එතනින් පස්සේ ටිකක් ගියාට පස්සේ මම ඒක ප්‍රගුණ කරලා ඔසවනවා, තබනවා කියන එකට යනවා. එතනත් ටික වෙලාවක් කරලා ඉවරලා ඊට පස්සේ උත්සාහ කරනවා ඔසවනවා, ගෙනියනවා, තියනවා කියන එක. ඒක කරගෙන යන්න පුළුවන් ගැටලුවක් නැතුව සතිය පවත්වාගෙන. ඕකේ, ඒ කියන්නේ දැන් කරන්න තියෙන්නේ ඒ කියන්නේ ඇත්තටම මේ දැන් වම දකුණ කියලා කරනකොට ඒ අරමුණේම හිත හිත හිටිනවද? වෙන දුවන්නේ නැද්ද? නෑ. දුවන්නේ නැද්ද? එහෙමනම් අර ආයි ඔසවනවා, ගෙනිනවා, තබනවා කියලා යන්න අවශ්‍යත් නැහැ. ඒ මෙනෙහි කිරීමම සම්පූර්ණ අතහැරලා දාන්න. මෙනෙහි කිරීම වෙනුවට සූක්ෂමව බලන්න පටන් ගන්න. කියන්නේ දැන් මහත්ය කරලා තියෙන වීර වැඩි වෙන පැත්තක් නිකල්ලා තියෙන්නේ. ඔතෙන්දි කරන්න ඕනේ වීරය නෙමෙයි සම්පජඤ්ඤයේ පැත්ත වැඩි කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ හිත සාමාන්‍යයෙන් ඔන්න ඔසවනවා, තබනවා කියන අතරෙදිත් මේ පොඩි කාල පරිච්ඡේදයක් තියෙනවානේ. එතෙන්දිත් දුවන්න පුළුවන්. ඒක වළක්වා ගන්න ඕනම් පුළුවන් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා තුන කරලා දෙන්න. නමුත් හිතන්න ඔසවනවා, තබනවා කියන එකේදී හිත දුවන්නේ නැතුව මේකෙම ඉන්නවා නම්, ඒ කියන්නේ දැන් හිතේ එකඟතාවයක් ඇති වෙලානේ. එතකොට මේ වචන නොකියුවට මේක ඉන්න පුළුවන් ගතිය තියෙනවද කියලා බලන්නයි තියෙන්නේ. කියන්නේ ඇත්ත වශයෙන්ම අපිට යමක් දැනෙන්න නම් ඒක හිතින් කියන්න ඕනේ නැහනේ. අපිට දැනෙනවනේ ඍජුව දැනීමක් තියෙනවනේ. ඒ නිසා දැන් මෙනෙහි මුලින් මෙනෙහි කිරීමක් කරන්න. ඔසවනවා, ගෙනිනවා, තබනවා හරි මොකක් හරි දෙයක් ඒ විදිහට මෙනෙහි කිරීමක් කළා හිත වර්තමානට ගන්න. ගත්තට පස්සේ මෙනෙහි කිරීම නතර කරලා බලන්න. බොහොම නිශ්ශබ්ද වෙච්ච මනසකින් නැත්නම් නිශ්ශබ්ද වෙච්ච හිතකින් මේ දැනීමත් එක්ක ඉන්න පුළුවන්ද කියලා. දැන් ඔන්න පාදයේ වැදුනා. වැදුනට පස්සේ හිත අපි තුම අතීතයට යන්නෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ මේ වැදීමත් එක්ක මේ ස්පර්ශයත් එක්කම ඉන්නවා. හිතන්න දැන් මේ ටයිල් පොළවේ නම් සක්මන කරන්නේ. එතකොට මෙතෙන්දී ඔන්න තද ගතියක් දැනනවා කියලා හිතන්න. ඉතින් ඊළඟට පොඩ්ඩක් බලන්න මේ තද ගතිය විතරක් නෙමෙයි මේ වෙලාවේ තියෙන්නේ මේ ටයිල් එකේ නම් ඔන්න සිසිල් ගතියකුත් තියෙනවා. ඊළඟ සිනිඳු ගතියකුත් තියෙනවා. අන්න ඒ වගේ Tamanට අහු නොවෙච්ච ඉතිරි ටිකත් අල්ලගන්න බලන්න. එතකොට අන්න හිත තව තව සමාධි පැත්ත හොඳට වැඩෙනවා සම්පජඤ්ඤය හොඳට වැඩෙනවා තව දියුණු වෙන්න ගන්නවා ඊළඟට දැන් අතෙන්දි දැන් ආනාපාන සතිය නේද ආන මේ කළ තියෙන්නේ ආනාපාන සතියෙන් ගිහිල්ලා කොච්චර විතර වෙලා ගියාට පස්සේද අර වගේ මේ නිකන් තැම්පත් වෙන්නේ? උපරිම විනාඩි 10ක් 15ක් වගේ සයන්ස් 10ක් 15ක් ඇතුළතදී හිත තැම්පත් වෙනවා. තැම්පත් වෙනවා. ඊට මොකුත් දැනෙන්නේ නැද්ද? ඊට පස්සේ සයන්ස් අර අර වගේ හිරිවැටීමක් එනවා. ඔව්. ඊට පස්සේ මම ඒක වීර්යයෙන් ඉවසගෙන ඉන්නවා. ඔව්. ඉවසගෙන ඉන්නකොට නිකන් මෙතනින් පල්ලෙහා පංචයක් වගේ දැනෙන්න ගන්නවා. ඔව්. එතනින් පස්සේ ටික වෙලාවක් යනකොට හැමදේම ඒ කියන්නේ දැනෙන්නේ නැති ස්වභාවයක් එනවා. ඔව්. ඇහෙන ඇහෙනවා නමුත් ඇහෙන්නේ වගේ ගතියක්. එහෙම ඉන්නකොට සයනංශ ඒ කාලේ ගෙවිලා ඉවරනකොට පැයක් වගේ ඇතුළත ඒ සම්පූර්ණ කෙරලා ඉවරයි. ඊළඟ සමාධියකට යන්නේ. ඉතින් මේ ඔතෙන්දී ඇත්තම ඒක අපි සමාධිගත වීමක් වෙනවා. නමුත් දැන් සමාධිය ඉස්සරහට එීම එක පැත්තකින් කරදරයි. මොකද සමාධිය ඉස්සරහට ආවට පස්සේ කෙලින්ම හිත සමාධියට යන්නේ. සතිය සතියේ පස්සට යනවා. නුවණ කියන පැත්ත පස්සට යනවා. ඒ නිසා මේකෙදී ඉන්ද්‍රිය ධර්ම වල යම් පමණක සමබරතාවයක් පවත්වන්න අවශ්‍යයි. يعني බුදුහාඳුන පෙන්වනවා ඉන්ද්‍රිය ධර්ම පහක්. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒ නිසා අපි මේ කරුණු ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ භාවනාවේදී අපි ටක් ගාලා වාඩි වෙන ගමන් හිත සමාධියකට යනවා නම් ඇතම් කෙනෙක් හිතනවා මේක හරි හොඳයි සුවදායකයි කියලා. සුවයක් තියෙනවා. නමුත් ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. ඒක නිකන් අපි ඒ සුවය සුව සුවයෙන් කාලයක් ගත කරා. එච්චරයි. දැන් ප්‍රඥාව දිනු කරගන්න ඊට මෙහාදී අපි ප්‍රඥාපතර හරවන්න වෙනවා. ඒ නිසා වාඩි වෙලා අපි හිතන්නේ දැන් ආනාපාන සතිය යෙදෙනවා. යෙදෙනකොට හිත එකඟ වෙන බවක් තේරෙනවා නම් විනාඩි 10කට පස්සේ එතකොට අපි හිතන්නේ දැන් කායික වශයෙන් කොහේ හරි මේ දැනීමක් තියෙනවා කියලා. සරලව උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් ආනාපාන සතියෙන් හිත තැම්පත් වුණා. තැම්පත් වුණාට පස්සේ දැන් මේ අත් දෙක අතර තියෙනවනේ මේ වැදින තැනක්. අත් දෙක එකට එක ස්පර්ශලා තියෙන්නේ. මෙතන තියෙනවනේ වැදීමක්. මෙතන තියෙන උණුසුමක් තියෙනවා. අත් දෙක මෙහෙම ගැටෙනකොට මෙතන උණුසුමක් තේනවා. මේ ආනාපාන සතියේදී නම් සමාධියක් නැත්නම් හිතේ එකඟතාවයක් හැදෙන නාසිකාග්‍රේ. ඒ එකඟතාවය පුළුවන් ද මේ අත් දෙක අතරට ගන්න? පුළුවන් සර්. අන්න හරි. අන්න ඕක කරන්නයි තියෙන්නේ. කියන්නේ දැන් ආනාපාන සතියෙන් හිත එකඟ කරගත්තා. ඒ එකඟ වුණේ නාසිකාග්‍රේ. දැන් මොකද කරන්නේ? එකඟ වෙච්ච ඒ එකඟතාවය නැත්නම් සමාධිමත් භාවය අපි යොමු කරනවා මේ අත් දෙක අතරට. දැන් තියෙන උණුසුමක් මෙතන. එතනට යොමු කරලා බලන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා. දැන් ටික ටික මේ මෙතනට අවධානය යොමු කරනකොට මේ අත් දෙක අතරට අවධානය යොමු කරනකොට හිත ටික ටික ටික ටික ඒකාග්‍රතාවයක් නිකන් නාභිගත වීමක් වගේ දැන් මේ අත් දෙක අතර වෙන්න ගන්නවා. මෙතන දැන් තියෙන ක්‍රියාවලියක් තේරෙන්න ගන්නවා. එතන ටිකක් පරීක්ෂා කරලා බලන්න මේ උණුසුමක් වගේ දෙයක් කලින් දැනුණාට මෙතන ඇත්ත වශයෙන්ම තවත් දේවල් රසක් තියෙනවා. හොඳට හිත එකඟ කරලා මේක පරීක්ෂා කරලා බලද්දි මෙතන තියෙන ක්‍රියාකාරීත්වයක් වැටහෙවි. ඒ වගේම අපි හිතමු කොට්ටෙත් එක්ක ස්පර්ශ වෙන තැන් තියෙනවා. නිකන් පීඩනයක් එදෙන තැන් තියෙනවා. බර එදෙන තැන් තියෙනවා. ඒ තැන් වලටත් යොමු කරන්න. ඊළඟට පාද දෙකක් අතර ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙන තැන් වලටත් යොමු කරන්න. පොඩ්ඩක් අන්න වගේ මේ කය පුරා දැනෙන තැන් වලට හිත යොමු කරමින් ඒ තැන් වල සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය බලන්න. හිතට නිකාං අර සමාධියට යන්න දෙන්න එපා. ඔව්. සනස ඒ වගේම අර තොල් දෙක එතකොට සතිය පිහිටවලා ඒ එහෙම කරද්දිත් සතිය ගොඩක් හොඳට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. කමක් නැහැ. කියන්නේ Tamanට තේරෙනවා නම් කොහේ හරි හොඳට වදින තැනක කියන්නේ එතන අපි තොල් දෙකක වදින තැනක් ගත්තොත් එතන අපිට උණුසුමක් දැනෙනවා. නැත්තම් තෙත් ගතියක් දැනෙනවා. ඒ වගේ තැනක උනත් ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. කියන්නේ මුලදී අපි ආනාපාන සතිය පාවිච්චි වෙනවා ඒකාතකින් හිතේ එකඟතාවයක් හදාගන්න. ඊට පස්සේ ඒ හදාගත් එකඟතාවය පාවිච්චි කරලා මුළු කයම නිරීක්ෂණය කිරීමක් තමයි කරන්නේ. කායික වශයෙන් දැනෙන දේවල් හොඳින් නිරීක්ෂණය කිරීමක් දැන් පටන් ගන්නයි තියෙන්නේ. එතකොට මේ කය එක තැනක් කියලා නැහැ. ඕනම තැනක් වළංගුයි. කයේ අපිට දනහිස වෙන්න පුළුවන්, අත් දෙක වෙන්න පුළුවන්, ඊළඟට මේ කොට්ටෙත් එක තියෙන ස්පර්ශය වෙන්න පුළුවන්. මේ ඕන තැනක් වළංගුයි. අවසරසන සතකොට මේ ඒ වේදනාවන් දැන් කිහිපයක් දැනෙනවා නම් ඒ භාවනාව තුළදීම මේ වේදනාවන් කිහිපෙම බලනවා සවනස නැත්නම් එක තැනකට එකක් අල්ලගන්න එක. අපි දැන් වේදනාවන් තුනක් තියෙනවා කියලා. ඒ තුනෙන් ප්‍රබල එකක් අල්ලන්න. ප්‍රබල තුනෙන් තුනෙන් අපි තුන් එකක් ප්‍රබලයි නම් අන්නේ ප්‍රබල එකට ඉස්සෙල්ලා හිත යොමු කරන්න. හිත යොමු කළා හොඳට එතන නිරීක්ෂණය කරමින් ඉන්න. දැන් ඒ කියන්නේ ඔතන ඇත්තම ටිකක් අර අභ්‍යාසයක් තියෙන්නේ පුහුණුවක් තියෙන්නේ මුලදී ඔය අපි කිව්වට ඒ තරම් සාර්ථක වෙන එකක් නැහැ. නමුත් නැවත නැවත කරන්න කරන්න නැවත නැවත මේක යෙදෙන්න යෙදෙන්න අන්න Tamanට තේරෙනවා මේකෙදි කොහොමද පවත්වන්න ඕනේ වීරිය කොහොමද කියලා. කියන්නේ කොහොමද අපි වේදනාවකට හිත යොමු කරන්නේ? ඒකෙත් ඒකත් එක ගැටෙන්නේ නැතුව මධ්‍යස්තව ඒක බලන්නේ කොහොමද? ඒක ගියත් එකයි නැතත් එකයි. දැන් අපේ ප්‍රාර්ථනාවක් නැහැ අපි මේක බලන්න ගියා කියලා මේක පහවයයි කියලා. පහව ගියොත් එහෙම මේක බලන්න වෙන්නේ නැහැනේ. දැන් අපේ තියෙන නිකන් පරීක්ෂණයක් කරන ස්වභාවයක් අපි ගාව තියෙන්නේ. එයාට දැන් කියන්නේ අපේ භාවනාවට දැන් අරමුණක් අවශ්‍යයි. නැත්තම් අමුද්‍රව්‍යයක් අවශ්‍යයි. ඒ අමුද්‍රව්‍ය තමයි මේ වේදනාව හරහා සැපයීලා තියෙන්නේ. අන්න අපි ඒ අමුද්‍රව්‍ය දැන් හොඳින් එහාට මෙහාට කරලා බලනවා. අපි තුම වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව ළඟට සමීප වෙලා බලාගෙන ඉන්නකොට ඔන්න සමහරවට මේ වේදනාව එක වේදනාවක් නෙවෙයි මෙතන වේදනා පහක් තියෙනවා කියලා දැනෙනවා. නැත්නම් වේදනා 10ක් තියෙනවා කියලා දැනෙනවා. මේ එක එකක් පවා ඔන්න වෙනස් වෙනවා කියලා දැනෙනවා. එක එකක් පවා ඔන්න ඇති වෙලා නැති වෙලා යනවා කියලා දැනෙනවා. ඔන්න ඒ වගේ විවිධාකාර ස්වභාවයන් මේ වේදනාව අස්සේ තියෙනවා. අන්නේ ටික මතු කරගන්න තමයි දැන් උත්සාහත් වෙන්න තියෙන්නේ. එහෙමයි. හොඳයි. ඔය කටයුත්ත කරන්න. එතකොට ඇත්තටම අර අරක අර තුල පැය ගණන් හිර වෙලා ඉන්නවා වෙනුවට දැන් වෙන පැත්තකට අපි හැරෙනවා. එහෙමයි. හොඳයි. ඔබ වහන්සේ නිර්වාණ අවබෝධ පිණිස මේ පින හේතු වෙනවා. නාවෙනි ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්ස මම භාවනා වැඩමුළුවට පැමිණි තෙවන අවස්ථාව වෙමි. මම මීට පෙරත් ඔබ වහන්සේගෙන් කමඨහන් ලබාගෙන ඇත. නමුත් මා අද දින ලැබූ අත්දැකීම මින් පෙර නොලැබූ වෙමි. ආනාපානසතිය මුලමැද අග වශයෙන් දැකීමේදී නාසිකාග්‍රය ළඟදී ආශ්වාසයේ සිසිල් බවත් ඊටාම හිමිහිට ශරීරයේ ඇතුළට ගමන් කරන බවත් වැටහේ. ආශ්වාසයක් ප්‍රශ්වාසයත් ඊතා සියුම් ඉඩක් ඇති බව වැටහි. තවද ප්‍රශ්වාසයේ ඊතා උණුසුම් බවක් වැටහි. මා පර්යංකයේ විනාඩි 40ක් පමණ කාලයක් නොවෙනස්ව සිටිමි. මම හවස් වරුවේ 3-4 කාලයේ මට ඊතා යහපත්ය. ශරීරයේ නොයෙකුත් වේදනා දැනේ. දන හිසේ පිටකොන්දේ වේදනා වේදනාකාරීය. වේදනාව මෙනෙහි කළ පසු ටිකක් මගහැරෙයි. මට දරාගත නොහැකිව මුළු ශරීරයම වේදනාවට බර වේ. නමුත් ටිකකින් මෙනෙහි කිරීමේදී එය අඩු වී යයි. නැවත තවත් තැනකින් වේදනාව මතුවේ. මේ සෑම අතරම මට නොඑක් සිතුවිලි එයි. වැඩි ඒ සිතුවිල්ල සමග රැඳී නොසිටිමි. පාට පාට බෝල රවුම් ඇති වී නැති වී යයි. තවද සිල්ව කොළයකට ඉර වැටුණා වගේ ලස්සනට දිලිසෙන රවුම් මැවි මැවි පෙනේ. එක් අවස්ථාවක මගේ දකුණු පැත්තේ පහතට දැල්ලක් දුටුවෙමි. නමුත් එය පහන් ආලෝකයට වඩා තරුවකටත් වඩා තියුණු ආලෝක දැල්ලකි. එයද මා බලා සිටි. ටිකකින් ඇති වී නැති වී යයි. දිඟු කාලයක් මම නින්දේ පසු වගක් මට දැනේ. නමුත් මා නිදි නැති බවද වැටහේ. සැහැල්ලුවක් දැනේ. මට පහදා දෙන්න මෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව. අපි ඕනනම් චුට්ටක් මේ ගැන කතා කරලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිතේ සමාධිය වර්ධනය වෙනකොට ඔය වගේ කියන්නේ විශේෂයෙන් නීවරණ යටපත් වෙලා සමාධිය වර්ධනය වෙගෙන යනකොට සහැල්ලු ස්වභාවයක් දැනෙනවා. නිකන් පා වෙනවා වගේ දැනෙනවා. නැත්නම් පාත්පස ආලෝකවත් වුණා වගේ දැනෙනවා. ඉතින් ඕක සාමාන්‍යයි. ඒ වගේමයි සමහරවට නිමිති පහළ වෙන්න පුළුවන්. නිකන් ආලෝක ස්වභාවයෙන් එනවා යනවා වගේ දෙයක්. නැත්නම් ආලෝකයක් ඇවිල්ලා නතර වුණා වගේ දෙයක්. නැත්නම් හඳ පෑවුවා වගේ. නැත්නම් ලයිට් එකක් දැම්මා වගේ. මූණට ලයිට් ටෝච් එකක් ඇල්ලුවා වගේ. ඉතින් විවිධාකාර විදිහට ওই දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් හිතේ සමාධියක් වර්ධනය වෙනවා. ඉතින් ඒක ගැන බය වෙන්නේ නැතුව, ඒක ගැන මේ සැක පහල කරගන්න නැතුව තවදුරටත් තමන්ගේ මූල කර්මස්ථානයේම ඉන්න දැම්ම ওই දේවල් ඒ තරම්ම විමර්ශනය කරන්න ඒවා මොනවද කියලා හොයන්න බලන්න යන්න අවශ්‍ය නැහැ. පස්සේ හොඳට ඒ කියන්නේ අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මට්ටමේ නිමිත්තක් පහළ වීම ඇත්තටම මේ ආනාපාන සතිය හරහාම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආනාපාන සතිය හරහාම තව තව ටිකක් අපි ඉස්සරහට යනකොට අන්න මේ ආලෝක ස්වභාවයක් හොඳට ඇවිල්ලා නතර වෙලා වගේ හුස්ම රැල්ලත් එක්ක නිකන් මිශ්‍ර වෙලා වගේ නිකන් එක මේ එක තලයකට ඇවිල්ලා වගේ ඉන්න පටන් ගන්න ඉඩ තියෙනවා. අන්න එතකොට අපිට පොඩ්ඩක් කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් ආ මෙතෙන්දී ඕනනම් දැන් ආස්වාද ප්‍රස්වාසය අතහැරලා ඒ අලුත් අරමුණට යන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එතෙක් ආස්වාස ප්‍රස්වාසයත් එක්ක දිගට යන්න. අනිත් එක තමයි ඔව් අනිත් එක තමයි දැන් සමහරලාවට කෙනෙක් වේදනාවන් දිහා බල බල ඉන්නකොට උනත් හිත එකඟතාවය ඇති වෙනවා. එතකොට උනත් සමහරලාවට නීවරණ යටපත් වෙලා නිකන් හාත්පස ආලෝකච්ච ස්වභාවයක් එන්න පුළුවන්. ඒ නිසා මේ ආනාපාන සතියෙම විතරක් වෙනවයි කියලා කියන්නත් බෑ. අනිත් කර්මස්ථානවලදීත් නීවරණ යටපත් වෙනකොට නිකන් සැහැල්ලු ස්වභාවයක්, පා වගේ ස්වභාවයක් වෙන්න ඉඩ තියෙනවා. සක්මන් භාවනාව මගේ ප්‍රියතම භාවනාවයි. මම සක්මන් භාවනාව පැයකට අධික කාලයක් ගත කරමි. විනාඩි 20ක පමණ කාලයක් পায় ඔසවනවා, තබනවා යන අරමුණේ රැඳී සිටිමි. පසුව කිසිම අරමුණක් නැතිව සක්මන් කළත් මා හොඳින් পায় බිම තබන බව හඳුනා ගතිමි. ලනුපැදුරු ගොරෝසු බවත් සිමෙන්ති පොළවට ලනුපැදුරු ගොරෝසු උවත් සිමෙන්ති පොළවට পায় තබමි. එහි සිසිල් බව අත්විඳිමි. පසුව මම සක්මනේදී විසිවෙන ගතියක් දැනේ. ලනුපැදුර මට පමණයි දැනේ. අවට පැදුර නොපෙනේ. මම නැවත සිතින් සිතලා නැවත සක්මනෙහි සිත පිහිටුවා ගැනීමට උත්සාහ කරමි. වැලිමලුවේදී මා ඉදිරියෙන් සියුම් ආලෝක ධාරාවක් ගමන් කරයි. වැලිවල පාට වෙනස් වේ. ලා කහ පැහැති වර්ණ හරියට ආලෝකයක් වැටලා වගේ පෙනේ. නමුත් මා එය පසුපස නොයා සක්මනේ යෙදී. මේ මට වටහා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔව් දැන් සක්මනේදීත් හිත එකඟ වෙනවා. ඒ වගේම තමයි සක්මනේදී වෙන්න පුළුවන් එක ප්‍රශ්නයක් තමයි අපි වැලිමලුවේ සක්මන් කරා වෙන්න පුළුවන් නැත්නම් මේ ටයිල් පොළවේ වෙන්න පුළුවන් කොහේ වුණත් නමුත් අපි ඇහෙන් බලන්න ගත්තොත් සම්පූර්ණයෙන්ම ටිකක් එකම තැන හිත එතන එකඟ වෙන්න පටන් ගන්නවා. එතකොට ඇත්තටම සක්මනේදී සමතයක් තමයි වැඩෙන්නේ විපස්සනාවකට වඩා. ඒ නිසා අපි ඇහෙන් බලනවා වෙනුවට එතෙන්ට ඇහෙන් බැලීමේදී පෙනෙන දේ වෙනුවට බලන්න පාදයේ දැනෙන දේට අවධානය වැඩියෙන් යොමු කරන්න. ඒ කියන්නේ යටිපතුල් වල තියෙන අවධානය වැඩි කරගන්න ඇහි පෙනෙන දේට වඩා. එතකොට අපිට මේ මේක විසඳ ගන්න පුළුවන්. විශේෂයෙන් අපි එකම තැන බලාගෙන අපි තුමු හිස එක කෝණයකට තියාගෙන එකම තැන බලාගෙන යනකොට හිත එක හිත එකඟ වෙන්න ගන්නවා ඒ තමන්ගේ ඇහැ පිහිටන තැන. ඒ යම්කිසි තැනක හිත එකඟ වෙන්න ගන්නවා. එතකොට අන්න එතනදී සමත පැත්තක් තමයි ඇත්තම වර්ධනය වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඔතන හදාගන්නයි තියෙන්නේ. හැබැයි කරලා තියෙනවා හොඳයි. හිතේ සමාධි පැත්ත වර්ධනය වෙගෙන එනවා. පොඩ්ඩක් සකස් කරගන්න ඇහි දකින්න දෙයට වඩා පාදයේ දැනෙන දෙයට වැඩියෙන් අවධානය යොමු කරන්න. කාට හරි ඒ කියන්නේ අහපු කෙනාට ප්‍රශ්නේ විසඳුනේ නැත්තම් පොඩ්ඩක් ඉදිරිපත් වෙන්න අපිට තා පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. 10 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින්වහන්සේ මම වසර දෙකක පමණ කාලයක සිට භාවනාව ප්‍රගුණ කරන්නෙක්මි. මාගේ මූල කමඨහන සක්මන හා ආනාපාන සතිය වැඩිමයි. සක්මන් භාවනාව. මා සිටන ඉරියව්ව මෙනෙහි කර වම දකුණ වශයෙන් ඔසවනවා තබනවා යනුවෙන්ද ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන්ද සක්මනේ සක්මන කරමි. මෙලෙස වැලිමලුවේ හෝ පැදුරේ සක්මන් කරන විට සිත විටින් විට කීප වාරයකදීම පිට ගියද ෂණිකව නැවත අරමුණට සිත පැමිණේ. ක්‍රමයෙන් සිත හීලෑ කරගත් පසු ඊතා ඉක්මනින් වට දෙක තුනක් සිත විසිරීමට නොදී සක්මන් කළ හැක. සිත පිට ගියද කය සක්මනේ යෙදී කය සක්මනේ සිටියේදී පාද ලනුපැදුරේ හෝ වැල්ලේ ස්පර්ශ වීමත් සමග සිත නැවත පැමිණි බව වැටහේ. අවසානයේ পায় ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් බැලීමේදී ටික වේලාවකින් මා දෙපසට වැනෙන බවත් ඉබේ සක්මන කෙරෙන බවත් වරහන් ඇතුලේ සක්මන් කරනවා නොව කෙරෙන වාසේ දැනේ. පාද ඉදිරියට විසිවෙන වාසේ දැනේ. විනාඩි 45ක් පමණ සක්මන කර පර්යංකයට යමි. ඊළඟට පර්යංක භාවනාව සමග. පර්යංක භාවනාව වාඩි වී සිටින ඉරියව්ව මෙනෙහි කර ආස්වාසය හා ප්‍රස්වාසයට සිත යොමු කරමි. එහෙත් ටික වේලාවක් යනතුරු සිත කුළුහරකෙකු මෙන් පිටයයි. මෙලෙස ටිකින් ටික පාලනය කරගත් පසු සිත අරමුණේම පිහිටයි. ආශ්වාසයේ කෙටිව සහ සිසිල්වත් ප්‍රාශ්වාසයේ දීර්ඝව හා උණුසුම්වත් පිටවන ඇතුළු වෙන ගතිය දැනෙන අතර මේ දෙක අතර කෙටි විරාමයක් පවතින බව අත්දකිමි. සිත හීලෑ කරගත් පසු ඊතා ඉක්මනින් ආශ්වාස හා ප්‍රශ්වාස තුනී වී යයි. අවසානයේ හුස්ම ගන්නවාද නැද්ද යන්න නොතේරෙන තත්වයටපත් වෙයි. ඒ අතර දීර්ඝ හුස්ම කීපයක්ම පැමිණෙයි. මේ අතර වාරයේ සිරුරේ කම්පන චංචල ගති ඇතිවේ. භාවනාවට ආධුනික කාලයේදී ඊතා දැඩි ලෙස මෙම ගති ඇතිවද දැන් සියුම්ම මේ කම්පන චංචල ඇතිවේ. මේ කිසිවක් භාවනාවට බාධාවක් නොවිය. ඒවා ක්‍රමයෙන් පහව යයි. හුස්ම සියුම් වී හිස් බවක් අත්දකිමි. මෙලෙස හිස් බව තුල ටික වේලාවක් සිටියේදී නැවතත් හුස්ම රැල්ල ඉස්මතු වේ. ගෞරවනීය ස්වාමින්වහන්ස මෙම ශූන්‍ය తত্ত্বය දැනට වසරක් පමණ පෙරදී මෙම ස්ථානයේදී මම අද්දුටුවෙමි. එම අවස්ථාවේදී ඔබ වහන්සේ ප්‍රකාශ කළේ අනිමිත්ත తত্ত্বයට යන බවයි. ඉදිරියට කරගෙන යන මෙන් උපදෙස් ලැබුණි. ඉන්පසු දිගින් දිගට මෙම తত্ত্বය පැවතුනද ඉදිරියට යාමක් නොවිනි. ඉන්පසු වැඩසටහනකදී ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ මොකක්දෝ බයක් තිබෙනවා ඉදිරියට යාමට. ශීල හෝ ශ්‍රද්ධාවේ අඩුවක් තිබෙනවා කියාය. කෙසේ හෝ මෙම தත්ත්වය සීග්‍රයෙන් පිරිහි ගොස් මම පසුබෑමකට ලක්ුණි. ගෘහ ජීවිතයේදී භාවනාවද අඩාල විය. කාලයක් නිහඬව සිට නැවත 207 වැඩසටහනට පැමිණියෙමි. ක්‍රමයෙන් සතිය දියුණු විය. ඊයේ ඔබ වහන්සේගේ ධර්මදේශනයෙන් පසු එම මම පිබිදුණෙමි. සතියට අනුග්‍රහ කළ යුතු අංග පහක් පෙන්වූ පසු එදා ලොකු ස්වාමීන් වහන්සේ කිව් දේ පැහැදිලි වුණි. ශීලයෙන් හා ශ්‍රද්ධාවෙන් සතියට අනුග්‍රහ කළ යුතුයයි මම වටහා ගතිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. හොඳයි. කාගෙද කියන්න පුළුවන්ද? දැන් ඒ කියන්නේ මහත්තයා ආනාපාන සතියෙන් හිත හදලා ඊළඟට මොකක් හරි වේදනාවන් නිරීක්ෂණය කිරීමක් කරනවාද කොහොමද මේ හිත අරමුණකින් තොර තත්යකට යන්නේ එහෙම නැත්නම් තාම යන්නේ නැද්ද දැන් අලුත් තත්ත්වෙදී අලුත් තත්ත්වෙදී ස්වාමීන් වහන්සේ හොස්පිටල් තුනී වෙලා ගිහිල්ලා හුස්ම ගන්නවද නොගන්නවද කියන තැනට එනවා හරි ඊට පස්සේ ඒකේ ඉන්න ශූන්‍ය තත්ත්වයක් ඒකේ ටික වෙලාවක් ඉන්නවා හරි ඔව් එතන ඇත්තටම අපිට අමාරුයි හරියටම නිශ්චය කරන්න මේ නිවැරදි අනිමිත ස්වභාවයක්ද කියලා. මොකද එතෙන්දී හුස්ම රැල්ල දැනී නොදැනී මට්ටමක්නේ තියෙන්නේ. ඉතින් නිවැරදිම විපස්සනාවක් කරහා යන්න නම් අපි එක්කෝ ඔන්න හුස්ම රැල්ලේම ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගන්න පුළුවන්. නැත්නම් වේදනාවක් ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගන්න පුළුවන්. නැත්නම් හිතේ සිතුවිලි වල ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් අපිටම ආනාපාන සතියෙන් හිතේ එකඟතාවයක් ආවට පස්සේ හිත දිහා හැම බැලුවා බලලා තියෙනවද මීට කලින්? හිත දිහාම ආපසට හැරලා බලලා නැහැ. හැම බැලුවේ නැහැ. කළා නෑනේ. එතකොට සක්මනේදී මොකද කරන්නේ? සක්මනේදී සාමාන්‍යස ඔසවනවා, තබනවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා තමයි අන්තිමට කරන්නේ මම. වම දකුණු වශයෙන් බලනවා ඊට පස්සේ ඔසවනවා, තබනවා කියලා බලනවා ඊට පස්සේ අර විදිහට යනවා. ඔව් ඉතින් වට දෙක තුනක් වුණත් යන්න පුළුවන් මුලදී විසිරෙනවා ටික වෙලාවක් ගියාට පස්සේ හරියනවා. හරි. එහෙම යන්න පුළුවන්. ඔව් ඊට පස්සේ හිත විසිරෙන්නේ නැහැ. විසිරෙන්නේ මට තේරෙන්නේ යනවද නොයනවද නොතේරෙන තත්ත්වයටපත් වෙනවා. හරි. ඒකමක් නැහැ. ඊට පස්සේ මෙනෙහි කිරීම නතර කරන්න. මෙනෙහි කිරීම නතර කළා නිශ්ශබ්ද මනසකින් ඔය දේ වෙන්න ඉඩ හැරලා තියෙනවද? නෑ සෝමන. හැමතිස්සෙම මෙනෙහි කරනවද? මම මෙනෙහි කරනවා. එහෙම එපා. දැන් කරන්න තියෙන සක්මනේ ඔන්න මුලදි මෙනෙහි කරන්න ප්‍රශ්නයක් නෑ. හිතන්න අර විසිරිච්ච මනසටන් එකඟ වුණා. වර්තමානයට පැමිණියා. දැන් හිතන්න හිත පිට යන්නේ නැහැ කියලා. පිට යන්නේ නැත්නම් මෙනෙහි කිරීම නතර කරන්න. එහෙමයි. මෙනෙහි කිරීම නතර කරලා බලන්න බොහොම සංසුම් මනසකින්, තැම්පත් වෙච්ච මනසකින්, සැහැල්ලු වෙච්ච මනසකින් දැන් මේ අරමුණේ ඉන්න පුළුවන්ද කියලා. දැන් අරමුණ කියලා කියන්නේ දැන් හිතන්න වම් පාදයක් පොළවේ වදිනවා. වදුනහම එතන තද ගතියක් තියෙනවනේ. ඔව්. තේරෙනවනේ. ඊට පස්සේ මේ මුලින් තද ගතියක් තිබුණේ නැහැ. ඔන්න දැන් තද ගතියක් දැනෙනවා. දැනෙනවා. ඊට පස්සේ අපි තමු තද ගතියට අමතරව අපි තමු දැන් සක්මන කරන්නේ වැලිමලුවේ නම් අපි තන්න ඒතෙන්දි තද ගතියට අමතරව මෙතන ගොරෝසු ගතියකුත් දැනෙනවා. එහෙමද? තේරෙනවනේ. ඊට පස්සේ අපි තමු තවත් අවස්ථාවකදී ඔන්න දැන් ඊට පස්සේ පාදයේ ඔසවනවා. ඊට පස්සේ අන්න ගොරෝසු ගතියත් අවසానයි. ඊළඟට තද ගතියත් අවසానයි. ඊළඟට ආවන්න ඊළඟ පාදෙත් බලනවා. ඊළඟ පාදෙත් ඔන්න තද ගතියක් දැනෙනවා, ගොරෝසු ගතියක් දැනෙනවා. අපිටම ඊළඟට වියලි ගතියක් දැනෙනවා. ඔන්න ඔයගේ විවිධ ලක්ෂණ කීපයක් තියෙන්නේ. ඒවා ඔක්කොම ඒ හට ගන්න හැටි බලන්න. හොඳයි. විවිධාකාර ලක්ෂණ කීපයක් නතන තියෙන්නේ. දැන් හිත සම්පූර්ණයෙන්ම සංසිඳිලා අතීතේ අතීතේ පැටලෙලත් නැහැ. අනාගතේ පැටලෙලත් නැහැ. දැන් තියෙන්නේ මේ තද ගතියක් හට ගන්නවා පොඩි වෙලාවකින් නැතිලා යනවා. රළු ගතියක් හට ගන්නවා පොඩි වෙලාවකින් නැතිලා යනවා. ඊළඟට අපිටම උණුසුමක් හට ගන්නවා පොඩි වෙලාවකින් නැතිලා යනවා. අපි තුන් සමහරකට ඔන්න සිසිලසක් හට ගන්නවා පොඩි වෙලාවකින් නැතිලා යනවා. මෙන්න මේ මේ කියන මේ ප්‍රාථමික ලක්ෂණවල මෙන්න මේ ස්වභාවය නැත්නම් මේ ක්‍රියාකාරීත්වය දැකගැනීමෙන් වාසය කරන්න. තේරෙනවද? සක්මනේදී සම්පූර්ණයෙන්ම කරන්න තියෙන්නේ ඕක එතකොට. يعني පැවරෙන්නේ අතරම වෙන පැත්තකින් පොඩ්ඩක් ඉතින් සුතමේ ඥානයේ පැත්තෙන් කියනවා නම් දැන් ධාතු ලක්ෂණ කියලා අහලා තියෙනවද? අහලා තියෙනවනේ. දැන් පටවේ ධාතුවේ ඔන්න තද ගති, රළු ගති, බර ගති, සැහැල්ලු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති ඔන්න ඔහම ගති ටිකක් තියෙනවා. ඊළඟට තේජෝ ධාතුවේ උණුසුම් සිසිල් කියලා ගතිය තියෙනවා. ඊළඟට වායෝ ධාතුවේදී පිම්බෙන, හැකිලෙන, චලනය වෙන ගති තියෙනවා. ඊළඟට ආපෝ ධාතුවේ වැగిරෙන ගතිය, ගලන ගතිය තියෙනවා. තේරෙනවනේ. ඔය ලක්ෂණ ටික තමයි අල්ලන්න තියෙන්නේ. ඔය ලක්ෂණ ටිකට වෙන්නේ මොකද්ද කියලා බලන්නයි තියෙන්නේ සක්මනේදී. හොඳද? ඊළඟට වාට් දැන් ඊට පස්සේ සක් මේ පරයන්කට ආව කියලා හිතන්න. පරයන්කට වෙල්ලත් ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩුවාට පස්සේ හිතන්න හිත ඔන්න එකඟ වුණා. එකඟ වුණාට පස්සේ ඕනේ නම් ආනාපාන සතියමත් අර අර දෘෂ්ටි කෝණයෙන් බලන්න පුළුවන්. දැන් ආනා ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන සංඥාව වෙනුවට ආනාපාන සතිය සියුම් වේගන වේගන යනකොට එතන තියෙන නිකන් පොඩි දැනීමක් විතරක්නේ. එහෙමයි. ඇතිල්ලීමක් වගේ දෙයක් නෙතන තියෙන්නේ. ඒ කියන්නේ හුස්ම රැල්ලක් මේ අපේ අපේ නාසිකාග්‍රේ ඇතිල් වෙනවා. එතන දැනීමක් නේ තියෙන්නේ. අන්නේ දැනීමේ හට ගන්න ආකාරය සුළු මොහොතකින් නැතිලා යන ආකාරය. ඕක බලමින් වාසය කරන්න. ආස්වාසයක් තියෙනවා ආස්වාසය ඒ නමින් නෙමෙයි දැනීමක් මේ තියෙන්නේ. يعني ඒ කියන්නේ දැන් ආස්වාස ප්‍රසආසයේ ඒ කටයුත්ත කරනකොට මෙනෙහි කරනවද? මෙනෙහි කරනවා. මෙනෙහි කරනවද? ආස්වාස ප්‍රස්වාස කියලා? එහෙම. එතෙන්දිත් මෙනෙහි කියන්නේ හිත එකඟ වුණාට පස්සේ එතෙන්දිත් මෙනෙහි කිරීම නතර කරන්න. එතෙන්දිත් දැන් මනස නිශ්ශබ්ද වෙන්නයි අවශ්‍ය. මනස තා ටිකක් සංසිඳෙන්න දෙන්න. මනස හොඳටම සංසිඳුණාට පස්සේ මෙනෙහි කිරීමක් නැහැ නිකන් බලන්න මට දැනෙනවා යනවා එනවා. අන්න හරි. ඒකත් නැතුව යනවා අන්තිමේට. අන්න හරි. ඒ ඒ දැන් මනස සංසිඳිලා දැන් මෙනෙහි කිරීම නතර වෙලා දැන් මොකද්ද දැනීමක් තියෙනවනේ. ඒක හොයන්න යන්න එපා මේ නාසිකාග්‍රේද කියලාවත්. ඒක කොහේදෝ තියෙනවා දැනීමක්. අන්නේ දැනීම ඇති වෙනව නැති වෙනව. අන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවය දිහා බලමින් ඉන්න. තේරුණාද කියන එක? කියන්නේ භාවනාව හරි සූක්ෂම වීමක් වෙන්නේ. ඊටාම සරල සූක්ෂම භාවයකට තමයිපත් වෙන්නේ. ඒකපත් වෙන්න තමයි අපි ඉඩ දෙන්න ඕනේ. අන්න හිත ගියා. දැන් අපි ආස්වාස ප්‍රස්වාස කියලා අපි දීපු නම් ගම් බව දැන් අතහැරලා දැම්මා. එනකොට දැන් තියෙන හුදු දැනීමක් විතරයි. ඒ දැනීම පවා දැන් අපි නාසිකාග්‍රයේ කියලා අපි දාගත්ත ස්ථාන සම්බන්ධයෙන් ඒවත් අතහැරලා දැම්මා. ඒ වෙනුවට දැන් ඔන්න හුදු දැනීමක් තියෙනවා. ඒක ඔන්න හට ගන්නවා, එතනම නැතිලා යනවා. ආයෙත් හට ගන්නවා, ඔන්න නැතිලා යනවා. ආයෙත් හට ගන්නවා, නැතිලා යනවා. ඕකම වෙන්න ඉඩ හරින්න. ඕක කළා මට පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. හොඳයි. හොඳයි. 11 වෙනි ප්‍රශ්නය. ගරුතර ස්වාමින් වහන්ස මම වසර 3ක පමණ කාලයක සිට සතිය පුහුණු කරන යෝගිනියෙක්මි. වරින් වර මෙහි වැඩසටහන් සඳහා සහභාගී වුනිමි. පර්යංක භාවනාව. මම දැන් මෙතන කියා වාඩි වී සිටන ඉරියව්වට සිත යදූ විට යාන්තම් හුස්ම වැටෙන බව දැනේ. උදරයේ පිම්බීම හැකිලීමද යාන්තමට දැනේ. පපුවේ උස් පහත් වීමක් යන්තමට දැනේ. මේ සියල්ලම ඊතා ඉක්මනින් විනාඩි 5ක පමණ කාලයකදී නොදෙනී යයි. එහෙත් හුස්මට සිත යෙදුවත් කලාතුරකින් දිග හුස්මක් වැටෙන බව දැනේ. සිත දෙස කොපමණ වේලා බලා සිටියද හිස් බවක් දැනේ. හිස් අවකාශයේ විවිධ සිතුවිලි හා රූප පෙනේ. සිතට අරමුණක් නැති බව දැනේ. එහෙත් ටික වේලාවකින් ඉබේම හුස්ම දැනේ. එහෙත් එය ක්‍රමවත්වක් නැත. එදිනෙදා කරන කටයුතු තනියම කරන කටයුතු සිහියෙන් කරමි. සිතට තරහක් ආවිට එය දැනේ. අන් අය සමග වෙනදාමෙන් ගැටීම් ඇති කර නොගනී. මා ඉදිරියට පැන නගින ප්‍රශ්න ඉවසීමෙන් විසඳා ගැනීමට හැකි බව දැනේ. සාමූහිකව කරන වැඩවලදී පවා සහයෝගයෙන් අවසානය දක්වා කිරීමට හැකි බව දැනේ. අසනීප හා වේදනා වෙනදාට වඩා දරා ගැනීමට හැකියාව ඇත. සක්මන් භාවනාව. සක්මන් කිරීමට වැලි මලුව හා ලනුපැදුරු භාවිතා කළෙමි. පළමුව මම දැන් මෙතන කියා සිටගෙන සිට කීප වාරයක් වේගයෙන් එහා මෙහා ගියෙමි. පසුව වම දකුණ වශයෙන් යටිපතුලට අවධානය යොමු කරමින් සක්මන් කළෙමි. පාදය බිම තබන විට ඒ පාදයට ශරීරයේ මුරු බරම දැනේ. කකුල් මාරු කරමින් ඉදිරියට යන විට රිද්මයකට මෙන් උකුල සිට පහළ කොටස එහා මෙහා වැනි. යටිපතුලේ සම කොටසක් කෙරෙහිම සිත යෙදුවෙමි. පාවල ඇඟිලි වඩාත් සංවේදී වන අතර පාදයේ උඩ කොටසද ඊට වඩා අඩුවෙන් සංවේදී වෙයි. විලුඹ පළමුවෙන් බිමට ස්පර්ශ වුවද එහි සංවේදීතාවය අඩුය. වම දකුණ වශයෙන් කියමින් කරන ආයාසකර සක්මන ටික වේලාවක් යන විට ඉබේ සිදුවන බව දැනේ. ඉන්පසුව ඇවිදිනවා යයි සිත එහා මෙහා ඇවිදිමි. එහිදීද අවසානයේ හිස් බවක් දැනේ. පාදයේ තබන විට ඇති බව හා ඔසවන විට නැතිවීම දැනේ. මාගේ ඉහතින් සඳහන් කළ තොරතුරු එක් දිනකට පර්යංකයක් හා සක්මනක් නොවේ. එක් දිනක පර්යංකයක් හා සක්මනක් නොවේ. මෙහි ඇති දුර්වලතා පෙන්වා උපදෙස් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හොඳ කළා තියෙනවා හොඳයි. දැන් يعني Tamanට තේරෙනවා නම් දැන් මෙතන මේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙනවා කියන හොඳට වැටහෙනවා නම් ඊට වැඩි අවධානයක් දීලා දැන් බලන්න මේ නැති වෙන ස්වභාවය දිහා. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම තියෙනවා අපිට මේ දෙකම දැන් තේරෙනවා. දැන් ටිකක් මේ නැති වෙන පැත්ත වැඩි අවධානයකින් බලන්න. නිරුද්ධ පක්ෂය බලනවා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. නැති වෙන පැත්ත අපි සාමාන්‍යයෙන් බලනවා. සාමාන්‍යයෙන් අපේ හිත ඒකේ තරම් බලන්නේ අපි ඒක වසන් කළා ඇති වෙන පැත්ත තමයි අපි සාමාන්‍යයෙන් බලන්නේ. දැන් අපි භාවනාවකදී මේ දෙපැත්තම හොඳට අපිට වැටහුණාට පස්සේ අපි වැඩි අවධානයකින් අර නැති වෙලා යන හැටි, දුර වෙලා යන හැටි, ෂය වෙලා යන හැටි බලන්න පුරුදු වෙනවා. ඒක කරන්න පටන් ගන්න කියන්නේ ආනාපානයේ වෙන්න පුළුවන්, නැත්නම් සක්මනේදී වෙන්න පුළුවන්, දැනෙන වේදනාවන් වල වෙන්න පුළුවන්, හිතේ එන සිතුවිලි වල වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම දුර වෙලා යනවා. නැත්නම් මේ හැම දෙයක්ම නිරුද්ධ වෙලා යනවා. හැම දෙයක්ම නැති වෙලා යනවා. ඒ නැති වෙලා යන හැටි බලමින් වාසය කරන්න ඉස්සරහට තව ටුඩා යන්න පුළුවන් එතකොට. අවසාන ලිඛිත ප්‍රශ්නය පින්වත් ස්වාමින්වහන්ස සක්මන් භාවනාව සක්මනේ යෙදෙන විට ටික වේලාවකදී දෙපය විශාල බරකින් යුතු බව දැනේ. ඔසවා ගැනීමට බැරි තරම් දැනුණත් අමාරුවෙන් සක්මන් කරමි. සිත එකඟ කිරීමට බැරි තරම්ය. එය අවබෝධ කර දෙන්න. ළඟට පරයන්ක භාවනාව දෙන්න. ඔව්. කාගෙන්ද දන්නේ? සමනස පරයන්ක භාවනාවක් තියෙනවා. ආ කියන්න වෙනවා. අද දවසම තදබල හිසේ කැක්කුමකි. තවද තදබල නිදිමතකි. මේ දෙකම පර්යංකයට වාඩි වූ විගස දැනේ. නොදැනීම නින්දට වැටේ. හේතුව දැනගනු කැමැත්තෙමි. ඒකෙන් තමයි. අද නිදිමත ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මේ බලන්න තේ එකක් හදාගත්තා නම් හරියනවා. හොඳ රසණින් තේ එකක් බීලා වාඩි වෙන්න. නැත්නම් ඉතින් දවස් පහම නිදා ගන්න තමයි වෙන්නේ. මොකද වයසට ගිහිල්ලා මේ දැනුත් අර කීප දෙනෙක් නිදි. පුටු උඩම නිදි. ඒක තමයි අපි භාවනා වැඩසටහන් වලට ආවට බොහොම ටික දෙනයි ප්‍රයෝජනෙ ගන්නෙ. කීප දෙනෙක්ම නිදි. ඒ නිසා Taman තේරුම් ගන්න තියෙන්නේ නිින්දෙන් අවදි වෙලා මේ කටයුත්තේ යෙදෙනවා කියන එකත් ලොකු දෙයක්. එහෙම නැත්තම් වෙන්නේ ඉතින් අපි වාඩි වෙනවා වාඩි වුණාට පස්සේ නිින්දට යනවා නිින්දට ගිහිල්ලා තමයි නැගිටින්නේ. ඉතින් මේකෙන් ප්‍රයෝජනයක් අත් වෙලා නැහැ. ඒ නිසා අවදිමත්ව මේ කටයුත්තේ යෙදෙනවා කියන එකත් ලොකු දෙයක්. ඉතින් Taman භාවනාවක් ඕන්නම් වැඩිපුර සක්මනේ යෙදෙන්න. මොකද හුඟක් දෙනකොට වාඩි වෙලා පුටුවක් උඩ වාඩි වෙනවා ඊළඟට ඔන්න බිත්තියටත් හේත් වෙනවා පැයම නිදි. ඒක ඉතින් හරියන වැඩක් නෙමෙයි. ඕක ඉතින් හරියන භාවනාවක් නෙමෙයි. ඒ නිසා තේරුම් ගන්න තියෙන්නේ අපි අපේ හිතේ අවදිමත් භාවය හදා ගන්නවා කියන එක අපේම යුතුයකමක්. ඒක අපි කරගන්නවා මිසක් කාටවත් බෑ ළඟින් ඇවිල්ලා අපිව නැගිට්ටවන්න. අපි දැස්ති වෙන්න ඕනේ මොකද්ද මේ හිත නින්දට වැටෙන්නේ නැති උදාසීන වෙන්නේ නැති ඉරියව්ව කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් ඉතින් අපි දන්නේම නැතුව භාවනා කරන්න කියලා ඇවිල්ලා දවස් පහම නිදාගෙන ඉඳලා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අනිත් එක අර මෙහෙ වෙන සද්දබද්ද ඇත්තෙත් නැහැ. ඔය රිලෙව් එක කෑ ගහුවම තමයි ඇහැරෙන්නේ. <laughs> ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඒ නිසා උත්සාහත් වෙන්න මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න. එහෙනම් නිදා ගන්න එන්න එපා. නිදාගෙන මේ කාලය ගත කරන්න එපා. පුළුවන් තරම් ක්‍රම සහ විදි හොයා ගන්න. ඒකක් තමයි පොඩ්ඩක් මූණකට හොදලා එන්න. උණු වතුර ටිකක් පානය කරන්න. නැත්නම් හොඳට රස්නෙන් තේ ටිකක් බොන්න. එහෙම නැත්නම් ටිකක් එලි පහළිය ගිහිල්ලා භාවනා කරන්න. ඇතුළින්ම වෙලා භාවනා කරන වෙනුවට පොඩ්ඩක් එළියට ගිහිල්ලා භාවනා කරන්න. වැඩියෙන් සක්මනේ යෙදෙන්න. පරයන්කේ යෙදෙන කාලය පොඩ්ඩක් අඩු කරලා ඕනනම් වැඩිපුර සක්මනේ යෙදෙන්න. ඒ වගේ උපක්‍රමශීලී වෙන්න වෙනවා අපේ හිත නැත්තම් මේ නිදිමත ගතියෙන් අලස ගතියෙන් අයින් කරගන්න අමාරුයි. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන විකිර ප්‍රශ්නේ පමණයි කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස මම මේ භාවනා කරන ඉස්සෙල්ලම අවස්ථාව භාවනා දෙකේදීම පොඩි ගැටලු තියෙනවා ගැටලු කියන්නේ ගැටලුද කියලා තේරෙන්නේ නැහැ සක්මන් භාවනාව කරද්දී දැනෙනවා මේ කියන්නේ අර ඉස්සෙල්ලම මං හිතුවා දැන් අඩිය තියෙනකොට වැලි පෑගෙන ගතිය ඒ විදිහට එහෙම ටිකක් හිත පිට යනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සමහර වෙලාවට එකයි ඊට සමහර වෙලාවට දෙකයි ඒ විදිහට. මම මුකුත් අර එක දෙක එක වම දකුණ එහෙම මුකුත් හිතන්නේ නැහැ. එහෙම ටිකක් දුර ගියාට පස්සේ ඒ කියන්නේ ඊයේ දවස් ඊයේ දවසේ අවසානයේ වගේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මට දනිස්ස නැමෙන ගතිය. එතෙන්ට අවධානය යොමු වෙනවා. ඔව් ඒකත් දැනෙනවා වැලි පෑගෙන ගතියක් දැනෙනවා මේකත් දැනෙනවා දෙක එකටමද දෙකක්ද කියන තේරුමකුත් නැතුව. එහෙම ඊට පස්සේ කකුලේ නැමෙන තැන මේ විලුඹ හරිය. ඔව් විලුඹ හරිය නැමෙන තැන ඒ හරිය දැනෙනවා ඊට පස්සේ කකුලේ උඩ කොටස උකුල දක්වා දැන් අද නිකන් උරිස් මට්ටමට වගේ එනකම් මේ මගේ චලනයක් දැනෙනවා. හරි. ඒ කියන්නේ කකුල් දෙක මාරුවෙන් මාරුවට. හැබැයි සමහර වෙලාවට වැලි පෑගෙනවා දැනෙන්නේ නැතුව උරිස්ස වගේ චලනය කකුල දැනෙන එහෙම වෙලාවලුත් තියෙනවා. හරි. ස්වාමීන් වහන්සේ හැබැයි ඕක දැන් සාමාන්‍ය පියවර 5ක් 6ක් විතර වගේ තමයි යන්න පුළුවන්. ඊට පස්සේ හිත පිට යනවා. ඒ වගේ වෙනවා. හරි. එහෙම තමයි සක්මන් භාවනාව උනේ. ඕකට ඉතින් අපි පොඩ්ඩක් ඕක හදාගමු. කියන්නේ අපිට ඇත්තටම කයේ ඔය ඔක්කොම දැනීම් තියෙනවා. නමුත් අපි මුලදී ඔක්කොටම අවධානය යොමු කරන්න ගියොත් පොඩ්ඩක් පැටලෙනවා. ඒ නිසා පොඩ්ඩක් දැන් බලන්න මේ චලන ටික ඔක්කොම දැනෙන බව හොඳයි. ඕකෙන් බලන්න යටිපතුලට විතරක් දැන් අවධානය යොමු කරන්න පුළුවන්ද කියලා. දැන් කියන්නේ අපේ හිතන නිකන් අපේ හිත නිකන් සම්පූර්ණ විසිරිච්ච ස්වභාවයක් නම් තියෙන්නේ. අපි මේ විසිරිච්ච ස්වභාවය නිකන් එකතු කරලා එකතු කරලා එකතු කරලා නාභිගත කරලා මේ යටිපතුලේ කියන සීමිත වර්ගඵලයට විතරක් ගන්නවා. එතකොට වෙන්නේ නිකන් හිත ફોකස් කළා වගේ දෙයක් වෙන්නේ. ඒක අවශ්‍යයි. කියන්නේ අපිට භාවනාවේදී මුලින් ඒ වගේ අර හොඳට මේ ફોකස් කරපු ගතියක්, නාභිගත කරපු ගතියක් හදාගන්න අවශ්‍යයි. ඒ නිසා බලන්න දැන් වෙන වෙන දේවල් දැනේවි ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩි අවධානයක් යොමු කරන්න මේ යටිපතුලේ තියෙන සීමිත ප්‍රදේශයට. අපි දුන්නේ අඩියක වගේ ප්‍රදේශයක් තියෙන්නේ. අන්නේ අඩියේ වගේ ප්‍රදේශයට විතරක් හිත ඒකාග්‍ර කරන්න පුළුවන්ද කියලා බලන්න. එතෙන්දි බලන්න අපි හිතමු ඔන්න ඉස්සෙල්ලා විලුඹ වදිනවා. ඊට පස්සේ ඔන්න කකුලේ මැද කොටස වදිනවා. ඊළඟට ඔන්න ඇඟිලි වදිනවා. ඔන්න ඒ වගේ අන්නේ විස්තර ටික බලන්න උත්සාහත් වෙන්න. ඊළඟට ඒත් හිත පිට යනවා නම් ඕන්නම් මේ වම් පාදයේ වදින වෙලාවදී වම කියලා හිතිනුත් කියන්න. කියන්නේ මේ වෙලාව නිකන් උපක්‍රම. මේ උපක්‍රම හරහා අර හිත පිට යන ගතිය අඩු වෙලා ඔන්න පියවර 4 පියවර 8ක් කරගන්න පුළුවන්. දැන් ඔන්න එදී යන්නේ නැහැ. වම් පාදයයි වැදුනේ Tamanට ඔන්න හොඳට දැනුණා මේ යටිපතුල ප්‍රදේශයේ වැදුනා කියලා. ඒ එක්කම අපි වම කියලා මෙනෙහි කරා. ඉතින් නිකන් නෝට් කරනවා. මෙන්න මේ වැදුනේ වම ඔන්න මේ වැදුනේ දකුණ, මේ වැදුනේ වම කියලා අන්න හිතිනුත් නිකන් ඒක සනාත කිරීමක් වගේ වශයෙන් කරනකොට අන්න හිත පිට යන්නේ නැතුව මේ අරමුණේම ඉන්න පටන් ගන්නවා. අන්න ඔය පැත්ත දැන් ටිකක් හදාගන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව කරනකොට ස්වාමීන් වහන්සේ මට හුස්ම නාසයෙන් නම් දැනෙන්නෙම නෑ වගේ. උදරය පිම්බීම හැකිලිමේකුත් දැනෙන්නේ නෑ වගේ. <laughs> නමුත් හුස්ම ගන්නවා කියලා දැනෙනවා ඒක හුස්ම කොහෙන් එනවද යනවද කියලා දැනෙන්නේ නැහැ. නමුත් හුස්ම වැටෙනවා කියලා නම් දැනෙනවා. කොහෙන්ද දැනෙන්නේ? ඒක පපුවෙන් වගේ නිකන් ඒ වගේ දැනෙනවා. හරි කවන්නේ. ඒ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් මම ඉන්න ඉරියව්ව මතක් කරගෙන ඉන්නකොට හරි. ඊයේ වගේ නිකන් මම නිකන් ලොකු වෙලා වගේ නිකන් මහත් වෙලා නිකන් විශාල වගේ ශරීරයක් වෙලා වගේ දැනුණා. ඒක එකපාරටම නිකන් ස්ටෙප් දෙකකදී වගේ තමයි ඒක උනේ මට කියන්න තේරෙන්නේ කොහොමද කියලා. හැබැයි ඒකම කකුලේ ලොකු වේදනාවක් තිබුණා. වේදනාවයි අර ඇඟේ තියෙන එතකොට ඇඟේ දැනීමක් තිබුණා ලොකු. හරි. ඒ කියන්නේ ඇඟිලි දෙකක් උනත් ගෑවෙන ස්වභාවයක්. එහෙම හොඳටම දැනුණා. බාහිර සද්ද පවා ඇහුණා. හැබැයි අර හිත නිකන් අර ඒ ශරීරය ඇතුළේ තිබුණා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒ කියන්නේ ඇත්තටම يعني හිත ටික ටික කය ඇතුළට එනවා නම් ඒ කියන්නේ සතිය දිනු වෙනවා. يعني අපේ සාමාන්‍යයෙන් අපේ හිත මේ කයත් එක්ක නෙමෙයි ඉන්නේ. අපේ හිත මොනවා හරි බාහිරට ගිහිල්ලා අතීතයක් අල්ලගෙන අනාගත දෙයක් අල්ලගෙන නැත්නම් අනුන් අල්ලගෙන තමයි ඉන්නේ. අපිත් එක්ක ඉන්නවා නම් ඒ කියන්නේ අපේ කය ඇතුළේ ඉන්නවා නම් ටික ටික ඔය ටික අල්ලගන්න එක එච්චර අමාරු නෑ. ඒ නිසා සක්මන අර විදියට හදාගෙන හොඳට අපි තුමු පියවර මේ කොනේ ඉඳන් එහා කොනට විතර යනකම්ම හිත එහි මෙහි යන්නේ නැතුව ගානට මේ අරමුණේ ඉන්න தත්ත්වේ හදාගත්තා නම් ඊළඟට ඇවිල්ලා වාඩි වෙන්න වාඩි වුණාට පස්සේ එච්චර කලබලයක් නැතුව ඔන්න හිත එහෙම්ම තැම්පත් වෙන්න දෙන්න. හිතට නිකන් ඔහේ ඉන්න දෙන්න. මේ කය ඇතුළෙම. කය ඇතුළෙම දැන් ඔන්න හිත ඉන්නවා. අතීතයට යන්නෙත් නෑ, අනාගතයට යන්නෙත් නෑ. Tamanට නිකන් දැනීම් ටිකක් තියෙනවානේ. අපි දැන් අන්න වාඩි උනේ මෙන්න මෙහෙම. වාඩි වුණා නම් ඔන්න මේ අත් දෙක අතර උණුසුමක් තියෙනවා. ඒකට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඊට පාද දෙක අතර ගැටීමක් තියෙනවා. එතෙන්ටත් අවධානය යොමු කරන්න. ඊට මේ කොෂන් එකත් එක්ක පොඩි ස්පර්ශයක් තියෙනවා. එතෙන්ටත් අවධානය යොමු කරන්න. ඔන්න ඊළඟට හිස කෙලින් තියෙනවා. ඒකටත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. පොඩ්ඩක් නිකන් කය තුලම ඕක නිකන් කරකෝ කරකෝ ඉන්න. කියන අවධානය කය තුලම පොඩ්ඩක් හසුරවනවා. දැන් වෙන කොහෙවත් යන්නේ නැහැ අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ වෙන දේවල් ගැන යන්නෙත් නැහැ මේ තමන් කියලා ගත්ත මේ සීමිත මේ ප්‍රදේශය තුල අවධානය එතන එතන පොඩ්ඩක් පවත්වනවා ඉස්සෙල්ලා ඔන්න මේ අත් දෙක අතරට ගන්නවා ඊළඟට පාද දෙක අතරට ගන්නවා මේ වදින තැන් වලට දානවා ආයෙ හිසට ගන්නවා ආයෙත් මෙතෙන්ට ගන්නවා මේ මේකෙම පොඩ්ඩක් කරකෝ කරකෝ ඉන්න මෙයාට පොඩ්ඩක් මේක ඇතුලේ රසෙන් මේ මේ ඒකාග්‍ර වෙන්න නැත්නම් මේක ඇතුලේ ටිකක් පොඩ්ඩක් හිර වෙලා වගේ ඉන්න උත්සාහත් කරන්න එහෙම ඒක තව ටික ටික තේරෙනකොට ඊට පස්සේ මේ කරකෝණ ගතිය අයින් කළා නවත්තලා පොඩ්ඩක් බලන්න උදර ප්‍රදේශයේ විතරක් මේ ප්‍රදේශයේ විතරක් තියාගෙන ඉන්න. හොල්ලන්නේ නැතුව. يعني දැන් අපි මෙතෙක් කරේ හිත කරකෝන එකනේ. කය කය තුල හැසිරවප එකනේ. හසුරවන්නේ නැතුව පොඩ්ඩක් මේ ප්‍රදේශයේ විතර විතරක් නිකන් නතර කරගෙන වගේ ඉන්න. එතකොට නිකන් තේරෙවි නිකන් බොහොම සියුම්ම මේ උදර පේශිවල පොඩි චලනයක් සිද්ධ වෙනවා. එතන ඇත්තටම ලොකු චලනයක් නෙමෙයි තියෙන්නේ. පොඩි අඟල් එතන 8න් 1ක වගේ පොඩි චලනයක් තමයි සිද්ධ වෙන්නේ. ඕක තමයි අපි පිම්බීමක් කියලා අල්ලන්නේ. ඊට පස්සේ ආයෙත් හුස්ම පිට කරනවත් එක්ක ආපස්සට ඒක ගමන් කරනවා. අන්න ඒක තමයි හැකිලීමක් කියලා අහුවෙන්නේ. ඉතින් ඒ පිම්බීම හැකිලීම අහුවෙනවා නම් එතන එතනම හිත තියාගෙන ඉන්න. කියන්නේ අපි තිරස් තලයක හිත තියන් ඉන්නවා. හිතන්න දැන් මේ විදිහට අපි හිත තියන් ඉන්නවා. මේ මේ උදර පේශිය එක වෙලාවකදී මෙහෙට පොඩ්ඩක් යනවා ඊළඟ වෙලාවට මෙහෙට යනවා. ඊළඟට මෙහෙට යනවා ඊළඟට මෙහෙට යනවා. මේකත් එක්ක අපි ඉන්නවා. මේ ඉන්න වාරයක් වාරයක් පාසා මේ පිම්බීමක් කියලා ඕනනම් මෙනෙහි කරන්න පුළුවන්. හැකිලීමක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. පිම්බීමක් හැකිලීමක්. පිම්බීමක් හැකිලීමක්. ඕක කරගන්න පුළුවන් නම් ඔන්න ඔන්න ඔතන හිත එකඟ වෙන්න ගන්නවා. උත්සාහ කරලා බලන්න. يعني يعني උත්සාහය හොඳයි. තව පොඩ්ඩක් නිකන් පොඩි ෆයින් ටියුන් කිරීමක් කරන්න තියෙන්නේ. හොඳයි හොඳයි. හොඳයි. ත්වන් සන්නයි. හොඳයි එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි එහෙනම් ධර්ම සාකච්ඡාව අවසන් කරමු. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනාවත් එක්ක මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.